නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඊවං ඊටි ඝාපති සික්ඛිතබ්බං නච්ච මේ මනෝ නිසිතං විඥාණං භවිෂති නැච්ච මේ මනං උපාදීස්සාමි ති එවං හිතේ කාපති සික්ඛිතබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම්රී පදන මුල් කරගත්ත මේ වගේ සතිವಾರයක් පාසාම මේ වගේ ධර්ම දේශනාවක් සඳහා කාල වේලා ලබා ගන්නවා ඉතින් අපි මෙතෙක් කළෙත් ඒ වගේ එකම සර්වචන් වහන්සේ විශේෂණය කරන දේශනා කරන විච සූත්‍රයක් අරගෙන අපි දවසින් දවස දවසින් දවස දේශනාවලියක් විදියට එයති ධර්ම රසයේ පුළුවන් ප්‍රමාණයෙන් ශක්ති ප්‍රමාණයෙන් මත කරගන්නිකයි. අපි ඒ සඳහා අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා සර්වචන්නාංශයේ විසින් දේශනා කරන්න වෙච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන වටිනා සූත්‍රයක් තමයි ඉදිරිපත් කරගත්තේ. මේ සූත්‍රයේ ප්‍රධාන කතානායක වශයෙන් සම්බන්ධ වෙන්නේ ශාසනයේ ප්‍රසිද්ධ අනාථපිණ්ඩික සිටුමයි. ඒ ඒ සිටුමාගේ මරණාසන්න අවස්ථාවේ ආසන්න අවස්ථාවේදී සිටුමාගේ ආරාධනයේ පරිදි ඒ මරණ මංචකයට වැඩම කරන දීච්ච සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරා. එතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ ඉන්නා කල් තමන්ට ශක්ති ප්‍රමාණයෙන් ශාසනයට ශිවසදායකෙක් වශයෙන් කටයුතු කරපු වගේම විවිධාකාර කාර්යභාර වගකීම් යුතුයකම් තිබියදී ආර්ය නැත්නම් සෝවාන් මාර්ගඵලස්ත ආර්ය උතුමෙක් විදිහට කටයුතු කළා වූත් මේ අනාථපිණ්ඩික සිටුමාට මරණාසන්න වේලාවේදී හිත තැම්පත් කරගන්න ආකාරයයි පොදු උපදේශයක් වශයෙන් ලබා දෙනවා. එතනදී ඒ හිත පැවැත්විය යුතු ආකාරයේ එවන් හිතේ ගහපති ශික්ෂිතබ්බන් කියලා ගෘහපති ඔබ මේ ආකාරයෙන් ඉක්මිය යුතුයි ඉක්ම විය යුතුයි කියන අදහස ධ්‍රුව පදයක් වශයෙන් ඡායම පරිච්ඡේදික වගේ සඳහන් වෙනවා ඒ අනුව මරණාසන්න මොහොතේ ගත කරත් ඒ රූප ධර්ම વિશે මෙන්න මේ විදිහට ඉක්මෙන්න ඕනේ වේදනා චෛතසිකේ නැත්නම් විඳීම් විශේෂයි මේ විදිහට ඉක්මෙන්න ඕනේ හඳුනා ගැනීම නැත්නම් සංඥා વિશેයි මේ විදියට ඉක්මෙන්න ඕන සංස්කරණයන් વિશેයි සකස් කිරීම વિશેයි මේ විදියට හිත ඉක්ම ගන්න ඕන කියන කාරණා ගිවන් කරමින් අවසානයේදී විඥානීය සම්බන්ධ කරගෙන දෙන උපදේශ පන්තියේ මේ දවස්වල අපි පසුගිය වාර කීපෙම ධර්මදේශනාවට දවසේ ධර්මදේශනාවට මාතෘකා මත කරගත්තේ. ඒ අනුව න මනං උපාදිස්සාමි නචමේ මනෝනිශිතං විඥානං භවිෂ්‍යති इति එවං ිතේ කහපති සික්කිතබ්බං කියන පදයයි මේ සඳහා පාලි පාඨයක් වශයෙන් මේ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා විඥාණය තමන්ගේ පැවැත්ම සඳහා ආධාර උපකාර වශයෙන් එක්කෝ රූප ධර්මයක් එක්කෝ වේදනාවක් එක්කෝ සංඥාවක් නැත්නම් සංස්කාරයක් ඒ මොනක්වත් නැත්නම් මනෝවිඥාණය හෝ මනෝවිඥාණයෙන් පහළ වෙන ධර්මයක් හෝ ආධාර උපකාර කරගෙන ඒ විඥාන ස්රෝතයාගේ පැවැත්ම සිදු කරනවා. අන්නේ සිදු කරන සෑම වේලාවකදීම ඒ සඳහා අවධානය, අවධිය, සතිය, අප්‍රමාදයේ පිහිටුවා ගැනීම ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය නැත්නම් හිතේ ක්‍රියාකාරීත්වය දැන ගැනීමයි මෙතන ප්‍රධානම ඍජු කෘත්‍ය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මනං උපාදීසාමි මනසට කොතුරු වෙන ධර්ම මනස සහ ධර්ම දෙක අනුව පහළ වෙන පහළ වෙන අවස්ථානුකූලව පහළ වෙන ක්ෂණික වශයෙන් පහළ වෙන මේ විඥාණය දැන හඳුනා ගැනීමෙන් විඥාණයට නතු නොවි විඥාණය අල්ල බදා ගන්න නැතුව හිත මෑත් කර ගැනීම තමයි මේ උපදේශ පන්තියේ ප්‍රධාන වශයෙන් ආරම්භ කරන්නේ. ඉතින් එතනදී මේ මනස සහ ඒකට ගොදුරු වෙන්නා වූ ධර්ම කොටාස තමයි අපි භාවනා කරන පිසක් වශයෙන් අපි මරණාසන්න මොහොතට තාම්පත් වෙලා නැති වුණත් ලදලද අවස්ථාවේ මේ ධර්මපතේ පාඩේ තුලින් ඒ සඳහා ක්‍රියාකලිතු ආකාරය ඉදිරිපත් කර ගැනීමයි මේ ධර්ම දේශනාවේ දවසේ ධර්ම දේශනාවේ ආරමුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මනසට ඉදිරිපත් වෙන ධර්ම කොටාස අපි සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ සඳහන් වෙලා තියෙන පෙළගස්ම අනුයි මේ දේශනාවලිය හැඩගස්වගත්තේ. ඒ අනුව කෙනෙකුට සාමාන්‍ය දැනීම සඳහා නැත්නම් සුතමේ ඥානෙ සඳහා තේරුම් ගන්න පුළුවන් ඒ විඥාණය කායානුපස්සනාව කියන කාය අරමුණු කරගෙන සමහර රට ස්ථාවරේ ලබනවා තව සමහර වෙලාවට වේදනානුපස්සනාවේ දැක්වෙන වේදනා චෛතසිකය අරමුණු කරගෙන ඒ විඥානී ස්ථාවර භාවය ලබනවා. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවේ සඳහන් වෙන විදිහට අනිකුත් චිත්ත ධර්ම සම්බන්ධ කරගන්නවා. මේ කොටස තුනට අහුවෙච්ච නැති අනිකුත් සියලුම ධර්ම කොටස ධර්මානුපස්සනාවේලා සඳහන් කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය. ඒක ඉස්ලාම ධම්මානුපස්සන යටසේ සඳහන් වෙන පර්වයන්ගෙන් පළවෙනි සඳහන් වෙලා තියෙන්නේ නීවරණ පබ්බය එහෙම නැත්නම් මේ පංච නීවරණ ධර්ම. මේ පංච නීවරණ ධර්ම තමයි හිත ගාක් කාලකට විශේෂයෙන්ම අභාවිත මනස ගොඩාක් කාලකට ඇසුරු කරගන්න පදනම් කරගන්නේ. ඉතින් ඒකෙදී අනාථපිණ්ඩික සිටුතුමා මේ වෙනකොට ජීවිතේ කීප අවස්ථාවක මේ මතුවෙච්ච නීවරණ ධර්ම හඳුනාගෙන ඒ නීවර ධර්ම කීකරු කරගෙන යටපත් කරගෙන පුහුණු කරපු කෙනෙක් නිසා මරණාසන්න වෙලාදීක මතක් කිරීම එතුමගේ සාර්ථක භාවනාවට නැවත සීහෙලවීමක් වෙනවා. ඒ විතරක් නෙවෙයි අර මරණාසන්න වෙලාවේදී මතුවෙන ඒ විවිධ ආකල්ප විවිධ චිත්ත tattwen වලට ඒ විදිහට සාර්ථක වෙච්ච වෙලාවේදී ඇතිවෙච්ච මානසික තත්ත්වේ ලං කර ගැනීමෙන් සීලවා ගැනීමෙන් මරණයට මුහුණ දීමේ ලොකු ශක්තියක් ඇති කළ දෙනවා. ඉතින් ඒ සඳහා අපි ඒ වෙනුවෙන් අපි සඳහන් සංග්‍රහ වෙලා තියෙන මේ නීවරණයන්ගේ පසුගිය වාර දෙකේදීම කාමච්ඡන්ද නීවරණයත් ව්‍යාපාද නීවරණයත් පිළිබඳ කතා කරා. ඒ නිසා මම අද හිතුවා අද දවසේ ඊගාට සඳහන් වෙන මේ තීන මිද්දේ කියන කම්මැලිකම ඉච්ඡ සංගවි ගන්නා ගතිය නීවරණයක් වශයෙන් යෝගාවචරයට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි කොහොමද ඒකෙදී කටයුතු කරන්න ඕන කියලා. ඒ සම්බන්ධයෙන් කියනකොට සතිපට්ඨාන සූත්‍රයේ මේ තීන මිත්‍ය ගැන සඳහන් කරන වෙලාවේදී සර්වචන්නාංශයක නීවරණයක් වශයෙන් හඳුනාගත්තට ඒක දකින්නකොටම දුරුවන් කළ යුතු හෝ එහෙම නැත්නම් නරක නපුරු ධර්මයක් විදිහට පෙන්ලා දෙනවට වඩා නීවරණයාගේ ක්‍රියාකාරකම් බුලමැද අග දැනගැනීමේ කොහොම සූර භාවයක් ඉල්ලා හිතන ගතියක් පේන්න කියලා. ඒකදී කියලා කියනවා සන්තං වා අජත්තං මිත්‍ථින මිත්තං අත්ථිමේ අජත්තං චිය නිමිත්තං තිපජානා. තමන්ගේ හිතේ අම් අවස්ථාවක මැලි ගතිය, කම්මැලි ගතිය, පසුබාන ගතිය නිදිමත ගතිය මතුවෙනවනම් ඒ ඒ Tamange හිත දැන් ඒ උනන්දුව නැති නිදිමත ඇති තත්ත්වක ඉන්නා බව යෝගාවචරය දැන ගැනීම තමයි මෙතනදී ධර්මානුපස්සනාව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක සම්නික්‍රම විපස්සනා උපක්‍රමයක් විදිහට නැත්නම් විදස් විපස්සනාවට අදාළ වෙන විදිහටයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ මොකද අනිකුත් තැන්වලදී අපි ඒ සීන මිද්ද නීවරණ දැක්කොත් ඒක තියෙනවා දිහා බලානින් එක නෙවෙයි කරන්නේ ඒක අකමක දැමීමට කටයුතු කරන එක. ඒ නිසා ශීලයක් රකින්න කෙනෙකුට අදන් සීල ශික්ෂා වශයෙන් කටයුතු කරන කෙනෙකුට මේ නීවරණේ ආවාපුවාම ඒ කෙනාට සක්මන් භාවනාව වගේ භාවනාවකින් මේ කඩා ගන්න පුළුවන්. ඒක සීල මට්ටමේ නැත්තම් කායික වාචසික ක්‍රියා මට්ටමේ සක්‍රිය කරලා කය සක්‍රිය කරලා අර්ථයෙන් නිදිමත සීතල ගතිය කඩා ගන්න පුළුවන් මම හිතනවා අද ටිකක් ඒ ගැනත් අපි කතා කරමු දෙවෙනියට නීවරණයක් වශයෙන් එන මේ තීන මිද්දය සමාධි භාවනාමය නැත්නම් සමාධි ශික්ෂාවේ හිලා ගන්නකොට මෙනෙහි කිරීම මේ විතක්කේ කියන චෛතසිකය තීන මිද්ද කියන චෛසිකයට විරුද්ධව නගා සිටීමෙන් සමත උපක්‍රමයක් විදිහට අපේ ශාසනයේ ක්‍රමවේදයක් අපට උගන්ලා දීලා තියෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් සමත ශික්ෂාව කියලා. ඊගාට විපස්සනා වශයෙන් ප්‍රඥා ශික්ෂාවේ තමයි තියෙන්නේ. අර විදිහට ශක්මන් කරලා හිත සකස් කරගෙන ඒකට අවශ්‍ය ශක්තිය Java හිතේ තැම්පත් කරගෙන නීවරණේ මතුවෙන වෙලාවේදී මෙනෙහි කිරීමෙන් කටයුතු කරන අතර මෙනෙහි කිරීමත් දෙතාවරෝ මෙනෙහි කරන්න පුළුවන් එකක් තමයි තමන් භාවනා කරන මූල කර්මස්ථානයේ ඒ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් එහෙම නැත්නම් හතුරුව නියර නිවන ආවරණය කරමින් මතුවෙන ආව නිදිමත නිදිමත වශයෙන් මෙනෙහි කරන්න මෙන්න මේ කාරණා දෙක කරනකොට මේ නිදිමත මේ හැංගෙන ගතිය මිද්ද ගතිය මිදෙන ගතිය කියන මේ චෛතසිකයේ සෑහෙන කොටසක සෑහෙන කොටසක් අවබෝධ කරගන්න සෑහෙන කොටසක් Tamange පශියට ආණ්ඩුමට්ටු කරගන්න ගතියට යටපත් කරගන්න පුළුවන්. ඉතුරු ටිකේදී ඒ නීවරණයට නටණ්ඩරලා සෙල්ලම් කරන්නල එක දිහා බලා සිටීමෙන් ඒ නීවරණයට අභියෝග කිරීමෙන් නීවරණේ චප්ප කරලා දාන්න, තල්ලා පෙරලා දාන්න පුළුවන් තත්යක් ඇති වෙනවා. ඇත්තටම විපස්සනාදි කරන්නේ, ධර්මානුපස්සනාදි කරන්නේ වගේ විපස්සනාට ප්‍රතික්‍රියා කිරීමක් වශයෙන් නෙවෙයි කෙලින්ම නීවරණයට මුහුණ දීමේ නීවරණය හැදෑරීම. ඒක තමයි සන්තං වාජ්ජත්තං තීන මිද්දං සම්තිමේ අත්තත් අච්චිමේ අජ්ජත්තං තීන මිද්දෝති පජානාති. තමන්ගේ හිත මැලි භාවයට, සැඟවි ගන්න භාවයට, ලීන භාවයට පත් වෙනකොට දැම්මගේ හිත ඉදිරිපත් වෙන ක්‍රියාශීලී වෙන කර්මන්නේ වෙන ගතියක් නෙවෙයි තියෙන්නේ. මගේ හිතේ දැන් තියෙන ලීන ගතියක්, මගේ හිතේ දැන් තියෙන්නේ සැඟවි ගන්න ගතියක් කියලා ඉන්න එක තේරුම් ගන්නට ලෑස්ති වෙලාම යන්න. ඒකටම ලෑස්ති වෙලා යන්න. ඉතින් ඒක ලෑස්ති වෙලා යන්න සමහර චරිතවලට තමයි මේක නිතර නිතර අමුත්‍යක් වශයෙන් පැමිණෙන්නේ. ඒ මොකද වීරියය වායාමය තමයි මේ චීන මිද්‍ය අනිත් පැත්තේ තියෙන. හොඳට හිත වීර්ය ශක්තිය තියෙනවා නම් ශක්ති ශක්තිය කියනවනම් නිර්මතේ. ඒ ශක්තිය අඩුවීම තමයි මෙතන නීවරණයක් වශයෙන් පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් අපි භාවනා කරන පිරිසක් අතෝ 50ක විතර ඒ දුර්ලකම තියෙනවා. ඒ ශක්තිය අඩුකම අවශ්‍ය Javaයේ අඩුකම නිසා නිදිමත මේ ශක්තිය තාපැත්තක් තියෙන වැඩිකම නිසා නිවරට බාධා වෙනවා. යෝග ජීවිතයට බාධා කරනවා. ඒක උද්දච්චය කියන චෛතසිකේනවා. හිත විසිරී යනවා, ඇවිස්සෙනවා. අලුකොඩකට ගලක් ගැහුවා වගේ තැම්පත් වෙලා තිබුණ මේ පදයක් අවිශ්ශිලා විසිරී යනවා වගේ එතකොටත් <clears throat> නිවනට බාධායි නමුත් ඒක නීවරණයක් වශයෙන් තීන මිද්ද කියලා නෙවෙයි හඳුනන්නේ ඒක උද්දච්චය කියලා හිත විසිරී යාම කියන එකයි හඳුනන්නේ. ඉතින් භාවනා කරන පිළිස්සොල මේ දෙකට තමයි එක්කෝනට වැඩි සීතල ගතිය වැඩිකම එහෙම නැත්නම් අවිශ්ෂණ ගතිය වැඩිකම තමයි තියෙන්නේ. ඉතින් අද අපි ගත්ත දවසේ මාත්‍රකාවේ සඳහන් වෙන්නේ මේ සීතල වෙච්ච ගතිය ඇකිලිච්ච ගතිය අන්නේ ඇකිලිච්ච ගතිය සමහරුන්ගේ චරිත ලක්ෂණයක් විදිහට බැඳිලා තියෙනවා. විතරම වැඩකට කරන්න ගියාම විශේෂයෙන් භාවනා වගේ දෙයක් හිත <clears throat> ඔය කියන විදිහට ඇකිලෙන. ආන්නේ ඇකිලෙන වෙලාවේදී <clears throat> භාවනා විපස්සනා වෙදී ගන්න ප්‍රධානම න්‍යාය ධර්මයක් තමයි කවමදාකවත් මේ කිසිම <clears throat> ක්ලේශයක් එක සැරට හිතේ කඩාවැදින්නෙත් නැහැ, හිකතනේ හිතේ යන්නෙත් නැහැ. මේක ක්‍රියාවලියක්. <clears throat> මේ නිසා ඒ ක්‍රියාවලිය හට ගන්න තැන, පටන් ගන්න තැන ඉඳලා ඒක ඇවිල්ලා අපිට කරදර කරලා එයා විසින්ම බහැලා යන අවස්ථාව දක්වා මේ මෙයා මේ සෙල්ලක්කාරකම් කරන වෙලාවේදී සන්තං වාජ්ජත්තං තීන මිද්දං අච්චමී අජ්ජත්තං තීන මිද්දං චපජානාති කියලා කියන්නේ මෙයා හොඳටම ප්‍රබලව වැඩ කරන වෙලාව. හිතට ඇවිල්ලා හිත සීතල කරවලා, හංගලා, නිදිමත කරවලා, ඇඟ අකුලවලා හොඳට වැඩ කරන වෙලාව. ඉතින් ඒ ඇතුළත මේ විදිහට තීන මිද නීවරණය බලවත්ව වැඩ කරද්දී එතන සතිය පවත්වනා කියලා කියන්නේ පුංචි සතියක් නෙවෙයි. එතන සතිය පවත්වන්න විශාල ශක්තිමත් මේ පුංචි නීවරණ පුංචි නිින්ද පුංචි හිත හැංගිච්ච ගතිය දැකලා ඒක ජයගත්ත කෙනෙකුට විතරයි බලවත්ව එන චීන මිද්දේට අඩු ගන්න මොන දෙන්න පුළුවන් ශක්තිය තියෙන. උගව දෙනෙක් ඒක මුණ දීලා පසුබාන. ලැජ්ජාටපත් වෙනවා. එහෙම නැත්නම් පැකිලෙනවා. හිත සලා ගන්න. තාම කලාතුරකින් කෙනෙකුට තමයි පුළුවන් වෙන්නේ එවැනි චීන මිද්දයකටපත් වෙලත් හිත සලා ගන්න නැතුව හිත පසුබාන්න නැතුව මේක ධර්මතාවයක් මේක හේතුඵල අනුවයි මතුවෙන්නේ ඒක මගේම දෝෂයක් නෙවෙයි මට තියෙන්නේ මේ අම්බෙච්ච ස්වර්ණමය අවස්ථාවේ තීන මින්දේ බලවත්ව එලනකොට, තවනකොට, කරදර කරනකොට ඒක දිහා නොසලෙන මනසකින් සතියකින් යුක්තව බලන්න. ඒ සඳහා වීරිය සතිය නගා හිටවන තියෙන වීරිය දැන් ආධාරය අයින් කරලා තියෙන්නේ. වීරිය ආධාරේ නෑ ඒක. වීර්ය නැති වෙලා ඒ නිසා සතිය අසරණව චීන මිද්දත් එක්ක මුණට මුණලා සටන් කරන අවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා ඇතුළත චීන මිද්දේ බලවත්ව ක්‍රියාත්මක කරනකොට ඒක දැකගෙන ඉන්නවා, ඒක දැනගෙන ඉන්නවා කියන එක යෝග ජීවිතයේ බලවත් අභියෝගයක්. එක පැත්තකින් බලනවා නම් කාමච්ඡන්දේ වගේ වීර්යයේ සහයෝගය ඇතුව හිත නැගිටලා ඉන්න වෙලාවකුත් නෙවෙන නිසා ද්වේෂය වගේ වීර්ය සහයෝගය ඇතුව හිත නැගිටලා ඉන්න වෙලාවක් නොවේ නිසා චීන මිද්දේ අවබෝධ කරගන්නවා කියන එක බොහොම සූක්ෂම වැඩක්. ඒකට තවත් මේ වැඩපිළිවෙල සංකීර්ණ කරන තවත් පැති දෙකක් මේ විලාදී මාර්ක කරලා දෙන්න කැමති. මේ කෙලස් නින්දක් කියලා තියෙනවා කෙලස් නැති නින්දක් කියලා දෙකක් තියෙනවා. අන්න ওই දෙකේදී යෝගාවචරයා ඒ කෙලෙස් භරිත නින්දත් එහෙම නැත්නම් හිත හැඟවි ගැනීමක් තියෙනවා භාවනාවෙන්ම අන්නේ භාවනාවේ හිත හැඟවි ගන්න ගතියත් කෙලෙස් බරිතව හිත හැඟවි ගන්න ගතිය චීන මිද්‍යත් කියන එක හඳුනාගෙන තිබුණ නැත්නම් පරාද වෙන්න තියෙන ඊට වැඩි. යෝගාවචරය සක්මන්ට එළමෙනකොටම පරදිනවා. ඉතින් ඒක බොහොම සූක්ෂම කාරණාවක්. උගෝදෙනෙක් අත්දැකලා තියෙන කාරණාවක් මම හිතන්නේ මේ වගේ සබයක නමුත් ඒක පිළිබඳව ලෑස්ති ලගේ නැත්නම් දැනගෙන ගියේ නැත්නම් අවශ්‍යට හිටිනවා. දැනගෙන ලෑස්තිලා ගියොත් වාසියට හිටිනවා. අපි ඒක පොඩ්ඩක් පිරිසුදු කරගන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ පරියන්කයක අපි ඉඳලා නැගිටලා ඉන්නේ. අන්නේ පරියන්කේ ඉන්නකොට අපි කයේ හිත පවත්වනකොට ඒක එකලස් කරගන්න සුසරකරන අරමුණක් තෝරගන්න. නැත්නම් ඉබේමත් වෙන අරමුණක සහයෝගය අපි ලබා ගන්නවා. ඒක සඳහා අපි හිතමු නිදර්ශනයක් වශයෙන් ආනාපානෙ මතු කරගත්තයි කියලා. ඒක ආනාපානෙම සීමා වෙන්නේ නැහැ නෙවෙයි මම මේ ආනාපානෙ තේරුම් කරගන්නේ මතු කරගන්නේ නිදර්ශනයක් වශයෙන්. ඕනනම් පිම්බිමැකින්වත් යොදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුල් මුල් අවස්ථාවේදී ඒ ආනාපානය නැත්නම් ආස්වාද ප්‍රස්වාසය නිදා මොන බොහොම මධ්‍යස්ත උදාසීන අරමුණක් එහි හිත රඳවනකොට රඳවන්න උත්සාහ කරනකොට වේදනාවල ශබ්දවල කිචිවිලි වල ඝන බහල බලපෑමක් එනවා. ගුරුසු බලපෑමක් වෙන මොකද ඒව හිතට ප්‍රිය. ආනාපානි කියන බොහොම උදාසීන අරමුණක් හොඳ රසවත් කෙලවලුත් එක නිකන් පතෝල වාගේ තමයි ආනාපාන. ඒක නිකන් ඉච්ඡර මොන જાති ලුණු මිලි දැම්මත් ඔය පතෝල පතෝලම තමයි. ඉතින් ඒක ගන්න කැමැති වෙන්නේ උගදෙනෙක් හැට පැන්නට පස්සේ තමයි. එතකම්ම අනික් කණම් පළතුරු කනවා අන්තිම ඉතුරුනේ පතොළු වෙනකොටයි ඇස්කොළ විතරයි. ඒ වගේ තමයි ආනාපානෙට ධ්‍යාන. ඉතින් ඒකේ කරගෙන ඉන්නකොට <clears throat> හිත අර අනිකුත් රසමසල වලට දුවන නිසා එවැනි වෙලාවක කෙලස් නිින්ද ඇවිල්ලා බාධා කරන්න ඉඩ තියෙනවා. ඒ කෙලස් නිින්ද බාධා කරනවා නම් එක උපමානක යෝගාචර දැනගන්න පුළුවන් හිත වැටෙනවා වැටෙන්නේ ආනාපාන භාජනෙන් එළියට. නමුත් අපි මේක දැනගෙන ඒකට සක්මන් කරලා මෙනෙහි කරමින් යම් ප්‍රමාණයකට තවදුරටත් ආනාපානෙත් එක්ක ඉල්ල වෙලා දිගට ගමන් කරොත් අර භාවනාවෙන් හිත ලීන වෙන තැනක් වෙනවා භාවනාවෙන් හිත සංගවි ගන්න තැනක් වෙනවා එතනදී අර කෙලෙස් 3000 සමාන කායික ක්‍රියාවලියක් නැත්නම් සමාන මානසික ක්‍රියාවලියක් වෙනවා හිත වැටෙන්නේ හැබැයි ආනාපාන ඇතුළට ආනාපානේ භාජනයේ ඇතුළට වැටේ වැටුනහම යෝගාවචරයට වාර්තා කරනකොට කමටහන් සුද්ධ කරන කියන්න වෙනවා මම බොහොම උනන්දුවෙන් ආනාපානෙ දිගේ බලන්න ගියා බලන්න යන්න යන්න ගිහිල්ලා ආනාපානෙ බොහොම සියුම් භාවයටපත් වෙනවා එහෙම නැත්නම් ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනස නොදැනෙනා නොපෙනෙනා තත්වයටපත් වෙනවාපත් වෙලා ගිහිල්ලා ඒක පාට ගැසිලා හැරෙනවා මොනවාද උනේ කියලා දන්නේ නැහැ මේ ඒකට කට උත්තරයක් බඳින්නත් බෑ අත්දැකීමකුත් නැහැ ඒක පාරක් නැගිටින හැබැයි නැගිටින්නේ ආනාපාන. ඒක බොහොම වැදගත් සාක්ෂියක් එතනදී. එහෙම නැත්නම් යෝගාවචරය ඒ වගේ වී යුතු මේ සාක්ෂියක් වෙනවා. එහෙම නැගිටිනවා නම් ආයතන පන්න වෙනවා. ඊට පස්සේ මේ යෝගාවචරය බය වෙන්නේ නැතුව තමන්ට දෙස් දී ගන්න නැතුව, ශක කරන්නේ නැතුව අර මතුවෙච්ච ආනාපානේ ආයසරයක් ආධුනිකෙක් වාගේ අලුතෙන් පරියන්ක ඉඳගත් කෙනෙක් වාගේ පරිකර්ම කරන්න පටන් ගත්තොත් ඒක ආය තුනී වෙලා ගිහලා අර විදියට මායශරයක් වැටලා එකපාර නැගිටලා ගැස්සිලා අකුණු විදුලියක් ගැහුවා වගේ එළි නැගිටින්න පටන් ගන්නවා. මේක නැවත නැවත වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක නැවත නැවත වෙද්දී නිසි උපදේශ ලැබුණොත් මේකත් කෙලස් නින්දක් කියලා හිතලා නින්දර තින බය, ඒ නීවරණේ තින ඝන බහලකමඩ බය, ඡණ්ඩ පරිසකමඩ බය නිසා භාවනාවට මන්දෝත්සාහයි වෙන්නේ කිචි. නමුත් ඒක වෙනවනම් යම් කිසි යෝගාවචරයට එහෙම භාවනා කරගෙන ඉන්නකොට ඒ අරමුණේම පිටසියුම් වීම හරහා අරමුණේ ආශ්වාස ප්‍රශ්වාස දෙක සමතත්වයටපත් වීම හරහා මේ හිත ලීන භාවයටපත් වීම මේ හිත සංගවි ගන්න භාවයටපත් වීම සිදු වෙනවා නම් හොඳ ආචාර්යවරු සඳහන් කළ තියෙනවා දෙතුන් දෙනෙක් මගේ ජීවිතය හම්බෙලා තියෙනවා ඒක ගුරුවරයාගේ වැරද්දක් භාවනා කරන කෙනාගේ වැරද්දක් නෙවෙයි. ඒක හරියට ඒ කාරණාව මේ කෙලෙස් බරිතනින් දක් නෙවෙයි මේක සිත සංගවි ගැනීමක්ය. හිත ලීන භාවයටපත් වීමක්ය. නිලීන වීමක්ය. මෙන්න මේක යෝගාවදයට හඳුන්ලා දීලා Java ගන්නන්න ඒ Java කවල කියන්න ඕනේ මට සාක්ෂියක් වශයෙන් කට උත්තරයක් දෙන්න ඔය හිත වැටෙන්නේ ආනාපානයේ ඇතුළටද පිටතටද කියන්නේ. ඉතින් මේක යෝගාචර හරි බරපතල අභියෝගයක්. මේකට සපේලා කට උත්තරයක් දෙන්න බෑ. ඉතින් ඒතකොට උපමාන සකස් කළ දෙන්න ඕන, ආප්තෝපදේ සකස් කළ දෙන්න ඕනේ. යෝගාචරට උදව් කරන්න ඕනේ. එහෙමනම් නැවත නැවතත් ඒ දේ වෙනවනම් ඒ හරහා ආනාපානය සිුම් වීම හරහා ආනාපානේ අතගාමින් ඉඳලද මේ නින්දට වැටීම හෝ දීන වීම හෝ සංගවි ගැනීම සිදු වෙන්නේ නැවත අවදි වෙච්ච වෙලාවේ හිත තියෙන ආනාපානද නැද්ද කියන මේ විදිහට කට උත්තර හරස් ප්‍රශ්න අහලා අහලා අහලා අහලා යෝගාවචරය මේකට බයි දීචිකාවක් සහිතව මේ මාතෘකා කතා නොකරන තරම් පසුබාන වෙලාවේදී මේකට තවදුරටත් මුණ දීලා මේ මේ හිත නැති වෙන ලීන වෙන හැඟවි ගන්න වෙලාවේදී අන්තිම නැට්ටට යනකම් අන්තිම ලේසිට යනකම් ආනාපානේ හරහා ගිහිල්ලාද මේක උනේ නැත්තම් හිත නන්නත්තර වෙලා පිටතනක් හරහා මෙතෙන් වැටෙනවා. දෙක නැවත අවදි වෙනකොට අවදි වෙන්නේ ආනාපානටද නැද්ද? මෙන්න මේකට උත්තරේ දී ගන්න තරමට යෝගාවචරයා ගෞරවයෙන් කටයුතු කරනවා නම් අන්න ඒ යෝගාවචරයට පුළුවන් දැනගන්න මේ තීන මිද්දේ වගේම මිදීමක් හිතේ තැම්පත් වීමක් ආනාපානේ හරහා සිද්ධ වෙනවා. ඒක අරමුණ සියුම් භාවයටපත් වීම හරහා අරමුණේ නිමිත්ත අනිමිත්තක් බවටපත් වීම හරහා අනමුණේ ගොරෝසුකම සියුම් භාවයටපත් වීම හරහා සිදුවෙන එකක් ඒක අපි මෙහෙම ඒකට සතිය පිහිටුනා කියන එක ඒකට අවදි වෙනවයි කියන එක ආනාපානේ සතිය පිහිටුනට වැඩිය සූක්ෂමයි ඒකට අවදි වෙනවා කියන එක ආනාපානට අවදි වෙනට වැඩිය සූක්ෂමයි මොකද දැන් ඒ සතිය පිහිටන සිද්ධ වෙන්නේ නිමිත්තක් නැති තැනක. අරමුණක් නැති තැනක මේ නිසා හිත පුරුදු නැති හිත සන්නහද නැති හිත සටන පාවා දීලා නින්දට ජය දීලා පැත්තකට. නමුත් ඒක කමඨාන සුද්ධ කළ දීලා මතක් කරන්න ඕනේ සන්නද්ධව යන්න, ලෑස්තිලා යන්න මේ ආනාපානේ හරහා ගිහිල්ලා වෙන දෙයක් නම් මේක දෙකුණයක් ලාභයක්. මේක හිත පළවෙනි වතාවට ඉඳුරංගෙන් සහ අරමුණු වලින් වෙන් වෙලා තියෙනවා. නමුත් මේක සංසාරේ කවදාකවත් අපි මේකට ආධාර කරලා නැහැ, උපකාර කරලා නැහැ. ඒක නිසා මේකත් පොදු කෙලෙස් නින්දට දාලා අපි සටන පාවා දීලා තියෙනවා. ඒ නිසා අද මේ මේ චිත්තක්ෂණය අරස කරන්නේ. මේ චිත්තක්ෂණයට පණපවන්න. මේ චිත්තක්ෂණ ලෑස්තිලා යන්න. ඒ ලෑස්තිලා ගියොත් තමයි දැක්කන්න පුළුවන් වෙයි. මේක දැනට හිත ලූටලා යන නින්දට වැටෙන තනක් වුණාට හොඳට එතෙන්ට යනකම් අවදියෙන් ගියොත් මේ චිත්තක්ෂණය අවදියෙන් යුක්තව සතියෙන් යුක්තව දකින්න පුළුවන්. ඒ අත්දකින්නකොට උනාත් යෝගාවචරයට කියන්න බෑ. මොකද උනේ කියලා කියන්න බෑ. හැබැයි කිසිම ඝර්ෂණයක් නැතුව පීඩාවක් නැතුව මේ විඥාන ස්රෝතයක් එහෙම නැත්නම් විඥානයේ පැවැත්මක් සිද්ධ වෙලා තියෙනවා. ඒක තද බල හීන නොපෙනෙන නිින්දක් වගේ. මේකට අවදි වෙන්න පුළුවන් නම් අපි කියමු අප්‍රමාද වෙන්න පුළුවන් නම් ප්‍රමාද වෙන්න තු ඉන්න පුළුවන් නම් ඒක පැහැදිලිවම නිර්ාමිෂයි කිසියම් ඇහැට කන්ට නාසයට දිවට කයට කියන මේ ඉඳුරණ සම්බන්ධත් නැහැ බාහිර රූපයක සද්දක ගන්ධක රසයක භාෂකත් හිටලා නැහැ ඒ වෙලාවේදී හිත මොකද්ද පදනම් කරගන්නේ කියන එක හිත විඥාණය ස්ථාවරේ ලබා ගන්නෙ මොකද්ද කියන එක දන්නේ නැතිකම නිසා යෝගාවචරය ලේසියටත් පහසුවට කෙලෙස් නිදට බර හේතු කරලා නිකන්. නමුත් භාවනා කළ ඉදිරියට යන්න හදන යෝගාවචරයට එහෙම ලේසියෙන් කරාරින්න බෑ. හැබැයි මේක නෙවෙයි මෙතන මේ නීවරණ යටතේ සඳහන් කරන කෙලෙස් නිද. නමුත් මම මේ අවස්ථාව ගත්තේ මේකත් කෙලෙස් නින්දක් කියලා යෝගාවචරයා මේකෙන් කරෑරියෝ කවම කවදාකවත් ඒ යෝගාවචරයට ওই විපස්සනා සමාධිය කියන එක ක්ෂණ මාත්‍ර සමාධිය කියන එක වැඩක් ගන්න පුළුවන් තරමට පන්නක තියා ගන්න හම්බ වෙන්නේ මේක තොගේට ගන්නත් බෑ. එක එක්කෙනෙක් ළඟ තියාන කියලා දීලා මේක හදා ගන්නවා. ඉතින් හදනකොට ඒ යෝගාවචරය අනෙකුත් දුර්ලභකා නැතුව අනෙකුත් විචල්‍යතාවද පොද්දටම තහවුරු කරගෙන මේක සඳහාම කීප වතාවක් භාවනා කරලා කරලා කරලා මේක හරියට උදාහරණයක් වශයෙන් කියනවනම් මේ නිින්ද යන හැටි බලනවා. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ගාලා සීනති කරනකොට ඒ සිහිය ක්‍රමයෙන් ගිලින හැටි පිළිබඳව අවදීන් ඉඳ හදනවා. ඒ අවදීන් හිටියොත් මේ රසායනික මාර්ගයක් නිසා ක්‍රමයක් නිසා හෝ එහෙම නැත්නම් දවසේ තමන්ගෙම ඉරියව්වේ නිින්ද අවස්ථාව වශයෙන් හෝ මේකට වෙනදට වඩා ගන්න ප්‍රයත්නයේ සාපේක්ෂව මේකට කිට්ටු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකෙදි මේ අපි නිින්ද නිදර්ශනයක් වශයෙන් ගත්තේ. ඉතින් යම් කිසි කෙනෙක් එතකොට පරියන්කේදී නිතර නිතර මේ වගේ ගැස්සීලා අවදි වෙනවා. මොකද වෙන්නේ කියලා කියා ගන්න බැරි වෙනවා. අරමුණේ පිට සරණ නැති වෙනවා. ආන්නේ වගේ එක එනවනම් ඉතින් පසු භාණ්ඩයන්ට යනකොට ගුරුවරු මේ වගේ ආත්මෝපදේශ ලැබලා කියලා කියනවා. මේ වගේ නැතු වෙන හැමදාම නිින්දට යනකොටත් කොහොමද නිින්ද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඒ විදිහට යම් කිසි යෝගාවචරයක මේ භාවනාවේදී මේ ලීන භාවය, නිජමත භාවය, සංගවි ගන්න භාවය අල්ලගන්න බැරුව ඒකට දෙන gedara වැඩ වශයෙන් අමතර අභ්‍යාසයක් වශයෙන් දෙන නින්දට නින්දේ නැටි බලන්න ගත්තොත් නින්ද නොයා ඉඳී දෙතියි. නින්ද යන හැටි බලාන ඉනකොට අවදි වෙන්න ගත්තොත් නින්ද යන්නේ නැතුව යනවා. නින්ද යන පමා වෙනවා. ඉතින් ඒක තමයි කට්ටිය බරපතල ප්‍රශ්නයක් කරගන්නවා මේ දිගට නින්ද යන්නේ නැතුව යනවා. සමහර දවස් දෙක තුන අවදියෙන් ඉන්නේ මුළු රැයම අවදියෙන් ඉන්නේ හැබැයි හොඳට හිත විස්්‍රාම වෙනවා ඉරියව්වේ හොඳට හිත තැම්පත් වෙනවා හැබැයි කියන්න පුළුවන් වෙන දේ නිින්දක හා සමාන විස්්‍රාමය ලැබෙනවා හැබැයි නිින්ද යන්නේ මේක සමහර ලොකුවට ප්‍රශ්නයක් කරගන්නවා ඒ මොකද අර මේ දෛනික කාලසටහනෙන් නැත්නම් දෛනික මේ හිතේ පවතින ක්‍රම වලින් වෙන්ව යෑම නිසා මේක භාවනාවට අපි නැවත උපකාරයක් වශයෙන් ගත්තොත් ඒත් නිින්දයන්ට යන වෙලාවදී හොඳට අවදීන් බලනවා නිින්දය නැහැ ඒකෝට නිින්දයන් එක ප්‍රමා වෙනවා වගේ යෝගාවචරය මේ ආනාපානයේ සියුම් වේගන යන වෙලාවේදී නිින්දකට ලැචෙන හිත වගේ හොඳට සියුම්ගෙන ආනාපාන දිහා බලන්න හිටියොත් කවදාකවත් නොදැක්ක ඊටාම සූක්ෂම ආනාපානය සියුම් ආශ්වාස ප්‍රශ්වාස රාශියක් වෙනකට වැඩිය දැක් ගන්න පුළුවන් වෙනවා ඒක හොඳ ලකුණක් යෝගාවචරයාගේ සතිය වෙනකට වැඩිය කාර්යක්ෂම වෙනවා කියන්නේ. සූක්ෂම වෙනවා කියන්නේ. ඉදurang හොඳට ප්‍රණීත වෙන බවට හොඳ ලකුණක්. මෙන්න මේකට කියනවා ආබදී භාවය කියලා. එහෙම නැත්නම් ප්‍රබුද්ධ භාවය කියලා. මේක තමයි මේ නිවනට යොමු කරන දොරටුව. මේ හරහා තමයි නිවනට පෙත වැටලා තියෙන්නේ. ඒ නිසා Tamanගේ දෙයක් වෙනකොට එකපාරට මන් දන්නේ කියලා අතහරින වෙනුවට දන්නා තැන සිට නොදන්නා තැන දක්වා යන ගමනේදී ඒ දන්නා තැනසිට නොදන්නකක් පෙරලෙන වෙලාව සංක්‍රාන්ති අවස්ථාව එලිපත්ත දිහා හොඳට බලන හිටියොත් දැන් යෝගාවචරය දැනෙන දේ අරමුණ නිමිත්ත ගෙවෙනකොට ක්ෂය වෙනකොට වැය වෙනකොට කවදාකවත් නැති අවධානයකින් බලන්න. ඇයි මේකට මේ විදිහට බුදු කෙනෙක් උදව් කරන්න ඕනේ? අපි දෙයක් ගෙවෙනකොට, වැය වෙනකොට, ඡය වෙනකොට බලා හිටීම අවමංගලයක් කියලායි මෙතෙක් කල ජීවිතේ දැකලා අපි හැමදාම කැමති දෙයක් පහළ වෙනකොට බොහෝ මංගලව ස්තෝත්‍ර කියමින්, මංගල පාඨ කියමින් බලන්නේ. නමුත් නිවන තියෙන එතන නෙවෙයි. නිවන තියෙන්නේ Nirodha හරහායි, ඡය වීම හරහායි, වැය වීම හරහායි. ඉතින් සරුවචනාංශයේ මේ අනෙකුත් මංගල කාරණාවන් වශයෙන් හට ගන්නා තැනට සන්තෝෂ වෙන්න හදාගෙන ඉන්න මේ අන්ධබාල ජනතාවගේ අවධානය යමක් ගෙවෙනකොට ගෙවෙන තැනට, ක්ෂය වෙන තැනට, වැය වෙන තැනට අවධානය යොමු කරන්න යනවා කියලා කියන්නේ හැබැයි මානසික විප්ලවය. ඒක තමයි මෙතනදී මේ කරාරින්නේ හිත. එතන තමයි මේ හිත මේ මේ මනස සංසාරේ ඇති කැමැත්ත නිසා හටගන්න දේවල් දිහා බලනවා නැති වෙන දේ බලනවා. නැති වෙන දේ දිහා බැලීමෙන් තමයි මේ නිින්දක් හෝ කෙලෙස් නිින්දක් හෝ එහෙම නැත්නම් මේ හිත සැඟවි ගැනීමක්, හිත ලීන වෙන භාවයක් දැක ගැනීමෙන් ජීවත් වෙද්දිම එක පැත්තකින් මරණයට මරණය අත්දකින්න. එක පැත්තකින් නිින්ද අත්දකින්න. ඒක තමයි කලන්ත වෙන හැටි අත්දකින්න. එක පැත්තකින් හී නැති වෙන හැටි බලන්න. ඉතින් මේක හොඳට ජීවිත අභ්‍යාසයක් කරගත්තොත්, ජීවිත විනෝදාංශයක් කරගත්තොත් මොන්න කලබලයක්, තක්කමුක්කක්, අලංචයක් ආවත් ඒ කෙනාට ඒ සිද්ධිය දිහා බලාගෙන ඉන්න පුළුවන් සැලෙන්නේ නැතුව. මේ Tamanට තියෙන ආධාර, Tamanට තියෙන උපකාර, Tamanගේ තියෙන ප්‍රතිශක්ති සියල්ල ගෙවෙනවා. සියල්ල Tamanගෙන් වැය වෙලා යනවා. වැය වෙලා යද්දි මේ ඉචාත බැඳගෙන අඬව ගාන දඟලන වෙනුවට මේ සිදුවෙන සිදුවීම දිහා පිට <clears throat> කෙනෙක් බලා ඉන්නවා. එහෙනම් Taman මරණදී අවසාන මොහොත ගත කරද්දී Tamanගේම දරුවෝ Taman දිහා බලා ඉන්නවා. මේ අපේ තාත්තා මැරෙනවා, අපේ අම්මා මැරෙනවා, අපේ නැන්දම මැරෙනවා, අපේ මාමා මැරෙනවා. නැත්නම් මේ අනාථ පින්සිච්චුවා මැරෙනවා. බලාගෙන ඉන්න පුළුවන් නම් ඒකම අමතර දර්ශනයක්. මේ මෑතක ලෝකයේ සිදුවෙන විශාලම වගේ ගවේෂණයක් තමයි මේ මරණ පැයේ අත්දැකීම් කියන්නේ. මේ මරණ පැයේ අත්දැකීම් විශාල නොදකිනා පැත්තක් හරස්කඩක් අපේ සාහිත්‍යයට එකතු කරලා තියෙනවා. ඒක කොච්චරක් මේ සාධනීයද කියනවනම් ඒක කොච්චරක් ප්‍රතිශක්තිය වඩනවාද කියනවනම් ඒ මරපේ අධ්‍යක්ීම් තියෙන එක තියෙන තොරතුරු බොහෝමත්ම මේ හිත් උබුදවන සුළු විකසිත කරන සුළු පුදුමාකාර හරස්කරක් එකේ පෙන්වන්නේ ඕනම මාරාන්තික ලෙඩක් තියෙන කෙනෙකුට ඒ තොරතුරු කියවන්න සැලැස්වීමේ ඒ කෙනාට ධනාත්මක හැඟීමක් ඒකට මූණ දීමේ ශක්තියක් නෑදෑයින්ටත් එක්ක ඇති කරන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා නිින්ද යන හැටි හොඳට බලන්න පුළුවන් නම් මැරෙනකොටත් මැරෙන බලන්න පුළුවන් නම් චීන චීනෝට චීන චීන හැටි බලන්න පුළුවන් නම් මොනවා හරි දෙමේ දන්නා දේ Tamangin වැය වෙලා යනකොට දන්නා දේ Tamangin ක්ෂය වෙලා යනකොට දන්නා දේ Tamangin විරංජන වෙලා යනකොට නිරුද්ධ වෙලා යනකොට ඒක දිහා නොසලන මනසකින් බලා ඉන්නවනම් කෙලස් නිින්ද මෙහෙමයි කෙලෙස් නැති නිින්ද මෙහෙමයි කියලා අල්ලනවා. ඒ මොකද ඒ කෙලෙස් නැති මේ తত্ত্বය නැත්නම් කෙලෙස් නැතුව නිින්ද වගේ පේන මේ ලීන භාවය මේ සංගවි ගන්න ගතිය අනිවාර්යම යෝගාවචරය හරහා ආයුතුයි. යා ගියේ නැත්නම් විපස්සනාවට වැටෙන්නේ. ඒකෙන් පැනනට පස්සේ තමයි නියම විපස්සනාට වැටෙන්නේ. ඒ නිසා හැමදාම පරියන්කයක් සාර්ථක වෙන්න නම් ඒක හරහා යන්න ඕන. ඒක හරහා ගියේ නැත්නම් අරිතර ගස්ස ගස්ස ටොකුවනින්න පටන් කෂකස අතාරින්නේ උඹ තාම දක්ෂයි උඹ තාම බයයි. ඔකට මුණ දීපන් කියලා ඩොක්ක කැනිලක් වයි ගත්තා. එක්ක අතපය ගැස්සෙනවා එහෙම නැත්නම් බය වෙනවා, බය වෙනවා වගේ දේවල් වෙනවා. ඒක දැනගෙන ඉන්නවනේ යෝගාවචරේ මේ එයාට ඊට පස්සේ අත්දැකීම දෙගුණයක් ආත්ම ශක්තිය වඩන දෙගුණයක් ප්‍රතිශක්තිය වඩන ඉදිරි පිම්මක් වඩපත් වෙනවා. එහෙම නැත්නම් පිට පිට යනවා නින්දට වැටෙනවා. ඒකෝට අරමුණෙන් පිටයි හිතතියි. ආන්නේ ඒ දෙක සපෙලා උත්තර දෙන්න පුළුවන් නම් ඒක ගුරුවරයෙකුට මෙහෙවීම ගුරුවරයෙකුට මේ උපදෙස් ලබා දීම ලේසි. ඒ විදිහට හිත තීන විදිහට වැටෙන්නේ පිට අරමුණක් නිසා නැත්නම් කෙලස්ලින් දක්නා අර කලින් කියපු උපක්‍රම දෙක පාවිච්චි කරන්නේ. එකක් තමයි පරියන්කයට කලින් හොඳට සක්මන් කරන්න. සක්මන් කිරීමේදී Tamanට මේ අවශ්‍ය ශක්ති ප්‍රතිශක්තිය එහෙම නැත්නම් කායිකේ කර්මන්නේ භාවයේ වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ හිතේ හැංගිලා තියෙන ශක්තියෙන් භාවනාවට යන්න ඉස්සෙල්ලා සමතුලනය කරගෙන ගියොත් ක්‍රීඩකේ තමන්ගේ ක්‍රීඩා උසාවට යන්න ඉස්සෙල්ලා හොඳට ඇඟරත් කරගන්නවනේ. ඇඟරත් කරගෙන ගිහලා ඉලියා ඉසවට ගියාම தත්ත්වේ පාලනය කරන්න පුළුවන්. ආන්නේ වගේ සක්මන් භාවනාවේදී ඇති කරගත්තොත් සමාධියක් ඒ සමාධිය මේ ශක්මණින් කියන සමාධිය පරියන්කයට ගිහාම විවිධාකාරයෙන් පරියන්කයට උදව් කරනවා. චීන මිද්දේට විතරක් නෙවෙයි නමුත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන එක චීන මිද්දේට නැත්නම් මේ කුසීත භාවයට විරුද්ධ වැඩ කරන්න හැටි ඒක නිසා සරුවචනාංශේ ආනපාන සති එන සක්මණ චංකමානි සංස සූත්‍රයේදීම සඳහන් කරලා තියෙනවා චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති ඒ කියන්නේ සක්මන කියලා කියන්නේ එක ඉරියව්වක ඉඳගෙන එක තැනක හිත තියාගෙන අනිකුත් බාහිර බාධක දුරුවන් කරගෙන කරන දැඩි සත්කාරයක් නෙවෙයි. ඒක සාමාන්‍ය සත්කාරයක්. ඇත්ත එක අරගෙන තියන රූපපේන. පරිසරේ බාහිරේ නම් සාමාන්‍ය ශබ්දත් ඇහෙනවා. ඒ වගේම චේතනාපූර්වකව හය හසුරවන්න ඕනේ. හරි ඉඳගෙන ඉන්නකොට වගේ චේතනා විරහිතව පවත්වන ඉරියව්වක් නෙවෙයි. මෙතකොට ඒ වම পায় දකුණු পায় පොළවේ තියෙනකොට ඒ පොළවේ পায় වැදෙනකොට ඒ හැපෙන තැන මෙතන වායෝ පොට්ටබ්බ ධාතුවට වැඩිය පඨවි ධාතුවත් එක්කයි වැඩේ යන්නේ. කාය විඥාන කාය විඥානෙමයි කාය ප්‍රසාදේමයි පඨවි ධාතුවත් එක්ක හැපීමයි මෙතන බලන්නේ. එතකොට ආශාස් ප්‍රසආස හුස්ම රැල්ලක් පිම්බීමක් හැකිලීමක් උදරයේ හෙලවිල්ලකට වැඩිය මේක ගොරෝසු. ඒක නිසා සක්මන් භාවනාදී එකලස් කරගන්න තියෙන ඉඩ වැඩි. බාහිර බාධක ගොරෝසු වුණත් මේ අරමුණ ටිකක් ගොරෝසුනේ. වම කියන එක, දකුණ කියන එක ආන්න එහෙම කරනකොට දැන් දකුණේ අපි හිතමු පටල වෙලා දකුණ හොඳට අපි සති පිටවගත්තයි කියලා. නමුත් ඊගා වමට යනකොට ආයතන ස්ථානේ වෙනස් වෙනවා. ආනපන කරනකොට අපි එක තැනකමනේ හිත තියාගෙන ඉන්නේ මෙතන නෑ. තන වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඒ වහාම මෙතනින් ගලවලා අතනින් තැම්පත් කරගන්න. තැම්පත් කරපු ගමන් එතන තියෙන ඒ ඉඳ පය තියෙනකොට හැපෙන කරුණු උණුසුම් ගතිය, ශීශිල් ගතිය, කම්පන චංචල සියල්ල අවබෝධ කරගන්න සියල්ල උකහා ගන්න තරම් අවදි භාවයකුත් තියෙනවා. ආන්න එහෙම කරගෙන කරගෙන යනකොට මේ යෝගාවචරයට අර පරියන්කයට වඩා වීරිය අවදි කරවන සුළු සමාධියක් ඇති වෙනවා. නැත්නම් සමාධි වීර්ය කියන දෙකේ වීරියට බර සමාධියක් ඇති වෙනවා. අභියෝගතා රාශියක් මැද සමාධිය පැවැත්වීමක් සතිය පැවැත්වීමක් සිදු වෙනවා. ඒකට ත්‍රිපිටකයේම සඳහන් බාහිර නිදර්ශනයක් මේකට අපි ලං කළොත් මේ රජ කෙනෙකුට හම්බ වෙනවා ශකකටයුතු පුද්ගලයෙක් රාජද්‍රෝහියෙක් හෝ එයාට මරණ දඬුවම දෙන්නත් ඕනේ නමුත් සැකයි රජුරණ්ඩ සැකයි මේ මනුස්සයාට එයා මේ මරණ දඬුව දෙන්න තරම් වැරද්දක් කරාද කියලා. නමුත් සැක නිසා එයාට අවස්ථාවක් දෙනවා. මෙන්න මේ දේ බේ කරගත්තොත් උඹ බේරෙන්න නැත්තම් මරනවා. අවස්ථාව මොකද්ද? රටේ මේ ඉන්න හොඳම නගර සෝබිනිය හොඳම සංගීතය යටතේදී ප්‍රසිද්ධ වේදිකාවක් රඟලක්වනවා. එතකොට සංගීතයට කැමැති, රසකාමයට කැමැති රසලෝලීන් ඇවිල්ලා ඒ වේදිකාවේ ඉස්සරහා නටමින් ගීත ගයමින් ඒ ආස්වාද කරනවා. එතකොට අර අපරාධකාරයට කියනවා කිරි කලයක් ඔළුවේ තියාගෙන හොල්ලන්නේ නැතුව හෙල්ලිච්ච ගමන් පිර හැලෙන මට්ටමට කිරි කඩේ පුරවලා තියෙන්නේ. මේ සෙනඟ මැදි පළල. යම් කිසි විදියකට කිරි කන්දලක් හරි හැරනොත් පිටිපස්සෙන් ගහලා යනවා කඩුවත් අරගෙන බෙල්ල ගන්නවා. ඒක නිසා මෙයාට දෙන අභියෝගය තමයි අර විශාල සෙනඟ සින්දු කියමින් නටද්දී නගරශෝභිනිය රංගනේ පවත්තද්දී කිරි කලෙන් කිරි කඳුලක්වත් හැලෙන්නේ නැතුව අතරමැදින් ගිනියි. නිකන් සාමාන්‍ය කරන කඹේ විදින වගේ වැඩක්. ආන් ඒ වගේ භාවනා මධ්‍යස්ථානයක ශාලාවක භාවනා කරනවා වගේ නෙවෙයි චක්මන් කරනකොට අන්නේ වගේ අභියෝගයක් තියෙනවා. අන්න එතනදී මේ සමතුලිත භාවයේ සතිය පවත්වන්න පුළුවන්කම තියෙනවා නම් ඒ යෝගාවචරයට එයින් ඇතිවෙන ඒ ක්‍රියාශක්තිය ඒකට කියන්නේ කාර්යක්ෂම චිත්ත හිතේ කාර්යක්ෂම භාවයේ කර්මන්‍ය භාවය කියලා කාර්යයට ලෑස්ති බව. කර්මන්‍ය භාවය. ඒ කර්මන්‍ය භාවය මේ පරියන්කේදී ඇති වෙන නිදිමතට ප්‍රධාන උත්තරයක් වෙනවා. ප්‍රධාන ලකලෑස්තියක් වෙනවා. ඒ නිසා සාමාන්‍ය ක්‍රමයට නිදිමත බහුල කෙනෙක් ඉන්නවනම් විශේෂයෙන්ම අපි දන්නවා කැමරට පස්සේ එහෙම නැත්නම් නිින්දකට පස්සේ එහෙම නැත්නම් ලෙඩක් තිබිලා සුව වුණාට පස්සේ ගමන ගිහිලා ආවට පස්සේ ඉඳගත්තාම බොහෝ විට නිින්දට බරයි. ඒ නිසා මේ වගේ වෙලාවල් Taman දන්නවනම් මේ වගේ වෙලාවල් වල නිින්දට ඉස්සෙල්ලා අර වගේ සක්මනකින් හිත කර්මණ්‍ය කරගන්නයි කියලා කියනවා. ඒ නිසා යෝගාවචරයට චීන මිද්දේ ප්‍රශ්නයක් වෙනවනම් ඒක නා ඒකට ලෑස්ති වීමක් වශයෙන් පෙරහුරුවක් වශයෙන් අර විදියට සක්මන් භාවනාව කරනවා. ඒක කියන්නේ පර්යාංකයට පෙර කළ යුතු උපක්‍රමයක්. ඊට පස්සේ පර්යාංකයට ගියාට පස්සේ තමයි තේරෙනවා නම් ආනාපානෙට හිත තියන්න පුළුවන්. නමුත් ටික වේලාවක් යනකොට අනිකුත් බාහිර අරමුණුත් එක්ක ආනාපානෙ රණ්ඩු කරනකොට ආනාපානෙ පරදිනවයි කියලා. එතකොට මෙනෙහි කිරීම හරහා අර ගැප් කරගත්ත ශක්තිය ක්‍රමයෙන් මුදා හැරීම කරන්න. ඒ මුදා හරිනකොට ආශ්‍රත් ප්‍රසවාසය අපි විදිහට පරියන්ක ඉන්නකොට ශබ්දය ඇහෙනවා. නැත්නම් යම් ප්‍රමාණයක ශබ්ද ඇවිල්ලා පසුබිම විභාග කරනවා. එහෙම නැත්නම් වේදනා යම් ප්‍රමාණයක් එනවා. නැත්නම් හිතවිලි එනවනම් ඒ වයින් අයින් කරලා ආනාපානෙට මුල්තන ලබා දීම සඳහා ආශ්වාසය කරනට ආශ්වාසය වශයෙන් ප්‍රශ්වාසය කරනට ප්‍රශ්වාසය වශයෙන් මෙනෙහි කිරීම තමයි මානසිකාරයේ මෙහෙවීම තමයි පරියන්කයට ගියාට පස්සේ යෝගාචරයට හම්බෙන උපකරණ උපක්‍රමය ඒක කරගෙන යනකොට හිත යම් ප්‍රමාණ කර්ම නිවෙනවා ඒතියෙදි නිදිමත එනවනම් එක ආශ්වාසයක් දෙපාරට මෙනෙහි කරන්න කියනවා තුන් සැරේට මෙනෙහි කරන්න කියනවා. ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා නිකන් පොද්දක් කාල් ගන්නවා වගේ අවසන්. යම් ප්‍රමාණයකට ළඟ ළඟ මෙනෙහි කිරීමෙන් වීරිය පිට කිරීම වැඩි කරනවා. එතකොට හැබැයි මෙනෙහි කිරීම වැඩි කරන අනිවාර්යයෙන්ම සමාධිය කැයි. මොකද වීර්යෙන් තොර මෙනෙහි කිරීමෙන් තොර ඒ වෙලාවේදී තියෙන සමාධිය ලෙඩ සමාධිය. ඒ සමාධියට වීර්ය මධිකම නිසායි නින්දට වැටෙන්නේ. ඒ නිසා ඒ වෙලාවට සමාධිය ටිකක් කැඩුනත් වීර්යෙන් මෙනෙහි කිරීමෙන් කාල් ගන්න කියනවා. ඒක කියන්නේ මේ පරණ වර්චිමට ගියක් වයසට ගිහිල්ලා ලෙඩ ගියේ පරණ වෙලා පැත්තකට ඇලවෙගෙන යනවා නම් නිින්දකට ගිය කෙනෙක් භාවනා යෝගාවචක ඇලවිකට යනවනම් මේ ඇලවෙච්ච පැත්තෙන් කුණ්‍යක් ගහනවා. උණ ගහක් හරි ගුවක් ගහක් හරි මේ කරුවක් දෙනවා. තව දුරටත් ඇලවීම වදනලක්ව ගන්න ගියක් හදා ගන්නකම්. එහෙම නැත්නම් කඳු යායක අටගත්ත කේල් ගහක කේල් කන මෝරාගෙන එනකොට කේල් ගහ ඇල්ල පැත්තේ පැත්තට ගියොත් කේල් ගහේ කේල් කනේ බරට ගිය කන ගහ වැටෙනවා. වැටෙනකොට කරුවක් ගහනවා. කරුවක් ගැහුවොත් ඒ ගහට උස්සගෙන ඉන්න බෑ ඒක හෙල්කන. නමුත් වර්ධනය මේ දීම එක දිගට සිද්ධ වෙනවා. අන්නේ කරු ගැහිල්ලට තමයි මෙනෙහි කිරීම කියලා කියන්නේ. තමන්න තේරෙනවා නම් භාවනායක පැත්තකට ඇලවෙනවා. ශරීර කූඩුව ඇද වේගන යනවායි කියලා. ආනාපානෙමත් හිත පිට යනවායි කියලා. අර රත් කිරීම හරහා මෙනෙහි කිරීම හරහා ඒ යෝගාවචරයට පුළුවන් අර කිනිච්ච සමාධි කෝකවද සතිය එක දිගට පවත්වාගෙන යෑමේ හැකියාවක් ඇති වෙනවා. ඉතින් ඒක සූක්ෂමයි. පරයන්කේදී සක්මනේදී වගේ නෙවෙයි. සක්මනේදී ගැප් කරගත්ත ශක්තිය ක්‍රමයෙන් ටික ටික මුදා හැරීම හරහා අර ගත්ත එකලස දිගට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ තීන මිද්දේ කියන <coughs> චෛතසිකය ශීල මට්ටමින් එක උපකරණයකින් එක උපක්‍රමයකින් නඩත්තු කරන්න පුළුවන්. මේ වෙලාවේදී අපි ඒක මතු කරගත්තේ සක්මන් භාවනාව වශයෙන්. ඇත්තටම සක්මන් භාවනාව විතරක් නෙවෙයි ඒකදී සිල්ලතුන් ඇසුරු කිරීම, කල්යාණ මිත්‍රන් ඇසුරු කිරීම, උනන්දු කරන ධෛර්ය කරන ධර්මදේශනා ශ්‍රවණය කිරීම ඒ වගේම සඳහන් කරලා තියෙනවා ධර්ම සාකච්ඡාව ඊ타ත්ම ඍජු උත්තර දෙනවා කියලා නිදිමත. හැබැයි මේ මොකද මේ බණහනකොට බුදියන් යන ඉඩ වැඩි. ධර්ම සාකච්ඡා කරනකොට නිින්ද යන්න දෙන්නේ නැතුව අවසල ගන්න. ඒක නිසා කියනවා ධර්ම සාකච්ඡාවේ තියෙන ಗುಣ කතා කරනකොට ලෝකයේ ශරීරය සම්පූර්ණයෙන්ම ව්‍යායාම කරන ව්‍යායාම දෙක තුනයි තියෙන්නේ කියලා එක්ක පීනනකොට නැත්නම් පොල් ගහක නගිනකොට එහෙ නැත්නම් අශ්වපදින. ඒ ඒ ක්‍රියා තුනේදී මුළු ඇඟම ක්‍රියාත්මක වෙනවා. හතරවෙනි එකක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාව තමයි දාන්නේ. ධර්ම සාකච්ඡාවේදී මුළු ඇඟම හිත කය දෙකම උනන්දු වෙලා තියෙනවා. හැබැයි ඒ ධර්ම සාකච්ඡා කරන කට්ටිය පිටුවලට හේතු වෙන්නේ නැහැ. පිටු වලට හේතු වෙනවා කියන්නේම බුදියන් යන කට්ටිය තමයි. ඒකට ලෑස්ති වෙලා ධර්ම සාකච්ඡාවට රෑ වෙනවා තේරෙන්නේ නැහැ එළි වෙනවා තේරෙන්නේ. මගේ ජීවිතේ මම ගොඩාක් වැඩගත් කෙනෙක් තමයි. ඒ විදිහට ධර්ම සාකච්ඡා හරහා ඒකට තමයි ධර්ම ධර්මකොත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේකට جوړු වෙන ගතිය තියෙනවා. වැඩ පිළිවෙලට එක්කෙනෙක් කතා කරනවා එක්කෙනෙක් අහන ඉන්නව නෙවෙයි. ඒ ධර්ම සාකච්ඡාව හරහා මේ උනන්දු ඇතිනේ ඔක්කොම අපිට සාමාන්‍ය ශීලයමය උපක්‍රම වශයෙන් ගන්න පුළුවන්. භාවනාමේ සමාධිමය භාවනාමේ උපක්‍රම වශයෙන් තියෙන්නේ ඔය මෙනෙහි කිරීම. ඒකට තව ඩිංගක් මෙනෙහි කරන කටයුත්තට අතර මෙනෙහි කිරීම කියන විතක්කේ කෙලින්ම තීන මිද්දේට ප්‍රතිවිරුද්ධයි. ඒ වගේම විචාරය විතක්කේ වගේම සහෝදර ලීලාවෙන් එකට බැඳලා කටයුතු කරන ਵਿਚාරයත් හරියටම ක්‍රියාත්මක කෙරුවොත් ඒක චීන මිත්‍යට විරුද්ධව විචා විතක්කේට පක්ෂව උදව් කරනවා මෙතන ਵਿਚාරය කියලා අදහස් කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක මෙනෙහි කරමින් අතරන විතරක් නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනසක් අත්දැකීමේ වෙනසක් jig බව කෙටි බව උණුසුම් බව සිසිල් බව ගොරෝසු බව සියුම් බව ආදී වෙනස දැක ගන්න තරමට විචාර බුද්ධිය මීමන්සන බුද්ධිය මෙහෙවනවා නම් අනිවාර්යයෙන්ම නීවරණයට මේ තීන මිද්ද නීවරණයට විරුද්ධව යනවා. විචාරයේ විතක්කයට පක්ෂග්‍රාහී වෙනවා. ඒ නිසා විපස්සනා වශයෙන් මතක් කරනවා අරමුණ දිහා බලනකොට ආනාපාන දිහා බලනකොට නිකන් ආනාපාන දිහා බලන්න එපා පැතිකඩ තුනක් බලන්න. සමථ යෝගාවචරය සාමාන්‍යයෙන් ආනාපාන යනකොට මගේ හිත හිතවිලක නෙවෙයි වේදනාවක් නෙවෙයි සාද්දක නෙවෙයි හුස්මේ තියෙන කියලා දන්නවා. විපස්සනා යෝගාවචරත් ඒක දැනගෙන ඉන්න. දැන් මගේ හිතේ තියෙන ශාද්දක නම් ශාද්දක වේදනාවක් නම් වේදනා හිතවිල්ලක් නම් හිතවිල්ල. දැන් මේ මොකක්වත් නෙවෙයි ආනාපානි කියලා දැනගන්න. ඊට අමතරව විපස්සනා කරනකොට කියනවා මේ විචාර බුද්ධියට උදව් කිරීමක් වශයෙන් මේ හුස්ම වැඩියෙන්ම හැපෙන තැන, වදින තැන, ස්පර්ශ වෙන තැන හරියටම දැනගෙන ඉන්න. එතකොටත් හිතේ මෙහෙම විමසුම වැඩි ගතියක් තියෙනවා. සක්මන් කරනකොට හරියට පතුල. ආනපාන කරනකොට නාසිකාග්‍රේද, නාස්කුඩු යගද, උඩුතොලද, පිම්බි මැකිනීම කරනකොට බඩේද නැත්නම් සමහරට තැන් තැන් කොට මාරු. ආනේදී දැන ගැනීම දෙවෙනි වශයෙන් අද ਵਿਚාරයට උදව් කරනවා. තුන්වෙනි වශයෙන් ඒ තන හිත තියාගෙන ඉන්නකොට ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද? පිම්බීමෙන් හැකිලිමේ වෙනස් වෙන්නේ කොහොමද? වම් පායෙන් දකුණු පාය වෙනස් වෙන්නේ කොහොමද? රවුන්ඩ් එකක් අල්ලනකොට හතරස් දෙකක් අල්ලනකොට ඒ දෙක කොහොමද දැනගන්නේ? ආදි වශයෙන් මේ ලැබෙන සෑම අත්දැකීමක්ම ඒකටම ආවේනික අත්‍යන්ත ස්වභාව ලක්ෂණ වගේක් වෙනවා. අන්නේ ස්වභාව ලක්ෂණ අනික් කර්මවලින් වෙන්කොට දැන ගැනීමට යොදන නුවණ විතක්කය සමාන විචාරය කිලෝ රක්ණති දැනවා. මෙන්න මේ විචාරය හොඳට ක්‍රියාත්මක වෙන්නේ ඉඳගත්කම නෙවෙයි. ඉඳගත්ත ගමන් අපි සාමාන්‍ය ක්‍රමයට සතිය ටිකක් විතක්කේ ටිකක් වඩා ගන්නවා. නිින්දෙන් බාධා නැතුව වීර්ය හොඳ සමබරව යනවනම් අවස්ථාව දැනගෙන මේ වෙලාවේ මම ਵਿਚාරයේ යෙදුවේ නැත්නම් හිත නිින්දට වැටෙන්න දෙනවා. ඒ නිසා මම ලද වටිනා ප්‍රස්තාව අවස්ථාව නැතිනු කර ගැනීම සඳහා මම මේ අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගිය සේරම බලන්න ඕන කියලා හොඳට විතක්කේ යොදන්න පටන් ගත්තොත් මීමන්සන බුද්ධිය යොදන්න පටන් අරගත්තොත් අන්න එවැනි යෝගාවචරයට විතරයි මේ අරමුණේ විස්තර බලාන බලාන යනකොට යම් තැනකදී අරමුණ වෙලේ ද්වේෂයක්, නීරස ගතියක්, ඒකාකාරී ගතියක්, නිදිමත ගතියක් එනවයි කියලා අහුවෙ. ඒ වෙනස මේ අරමුණේ බොහෝ රස බල බලා ආස්වාද ප්‍රසවාසයේ රස බල බලා යනකොට එක තැනකදී ඔක්කොම විස්තර පේනවා අයියෙත් එපා. ඔක්කොම විස්තර මතක ඇවිලා යනවා වගේ කම්මැලි වෙලා නීරස වෙලා ඒකාකාරී වෙනවා. ඒක සාමාන්‍ය ජීවිතේ බලනකොට හිත පස්සට බෑමක් එහෙම නැත්නම් කම්මැලි වීමක් වගේ පේන. නමුත් භාවනා ඉතාමත් වැදගත් සම්දිස්ථානයකට යණ්ඩයි හදන්නේ දැනගෙන හිටියේ නැත්නම් යෝගාවචරය මේ අවස්ථාව පැහැරයි. මේ සම්දිස්ථානේ තමයි පෞද්ගලික ලක්ෂණ බලබලා හිටපු හිත ගාක් වෙලා පෞද්ගලික ලක්ෂණ බලනකොට ඒ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණේ දැක ගන්න පුළුවන් අද්දරකට එනවා මායිමකට එනවා ඒකේ භාවනාවේ ගැම්මෙන්ම ඉන වැඩක් ඒ පොදු ලක්ෂණයට යනකොට පෞද්ගලික ලක්ෂණේ යම් තාක් ආකර්ෂණීය ගතියක් සිතත් බඳකට ගතියක් තිබුණා නම් පොදු ලක්ෂණයට එනකොට ඒහා සමාන නීරස ගතියක් විරංජන වෙන ගතියක් එපා කරන ගතියක් සමරසයක් එන්න පටන් අන්න ඔතනදී මේ තීන මිද්දේ වගේ කෙලස් පරිත නැති හිත සංගවි ගන්න ගතියක් එනවා. ඒ විදිහට විචා විතක්ක ਵਿਚාරය ਵਿਚාරය හරහා පොදු ලක්ෂ පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට මාරු වීම හැම වෙලාවෙම මායාකාරයි. හැම වෙලාවෙම ඇස්පෙන්දු කරවන සුළුයි. ඊටාත්ම කලාතුරකින් යෝගාවචරවල විතරයි දැන් මගේ හිත ආනාපාන දෙක දිගේම ගිහිල්ලා දෙක සමබර වෙලා සතිය තියෙනවා. ඒ සතිය හරහා නීරස භාවයේ ධම්මතු වෙන්න පටන් ගත්තා. ඒකාකාරීකම්මතු වෙන්න පටන් ගත්තා. එහෙම නැත්නම් බය වෙන අසරණ වෙන හදිට ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියන සැකය ෂේරම මතු කරන්න පටන් ගන්නවා. අන්න එතනදී මේ විචාර බුද්ධිය පාවා නොදී ඒතියෙදි ඉදිරියට සතිය පවත්වාගෙන ගියොත් තේරෙන පටන් අර ගන්නවා ඒ වෙලාවේදී ඇති වෙන මේ නීරස ගතිය නිදිමතක් කියලා පටලවා ගත්තොත් යෝගාවචර එකතන කරකැවෙනවා. එහෙම නිදිමතක් පාව නෙවෙයි මේක අනිවාර්යෙන් මෙතන මතුවෙන දෙයක්. මේක හරහාමම යන්න ඕනේ. ඇලීමක් බැඳීමක් කැමැත්තක් තියෙන ආතාකල් සංසාරේ දැන් මේ නීරසකම කියලා කියන්නේ ඇලීම බැඳීම නැහැ කියලා කියන්නේ රසවත් බව නැහැ කියලා කියන්නේ නිවන් දොරටුවක්. මෙන්න මෙතෙන් දෙනකොට නිින්දට වැටෙන්න දෙන්න නරකයි. මෙතෙන් දෙනකොට සැක කරන්න නරකයි. මේක පාවා දෙන්න නරකයි. මේකට මම ධෛර්යය දෙන්න ඕනේ. මේ අරමුණේම ඉන්න බව සාතික් කරන්න ඕනේ කියලා. ඒ තමන් කරගෙන ගිය අරමුණ පාවා නොදී දිගට පවත්වාගෙන යනවනම් නිදි මත වෙනුවට ඒ යෝගාවචරය බොහෝම ධර්ම මීරියාවක්, කියන ධර්ම ඕජාව කියලා විඳින්න පටන් ගන්නවා. අනේ එතකොට තේරෙනවා මේ ගෙනාපු ශක්තිය, කායික ශක්තිය නැතිවීම නිසාත් නිින්දක් ඇති වෙනවා ධර්මානුකූලව Taman ගත්ත අරමුණේ තෘෂ්ණාවක වෙනකොට ආශාවක වෙනකොට එපා වීම මතුවීම හරහත් අපි නිින්දට වටනවා. ඒක යෝගාවචරය ප්‍රයෝගයෙන් වළක්වනවා. අන්නේම වළක්වගත්තොත් විතරක් ඒ යෝගාවචරයට කවදා හරි අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං අනුපන්නං වා අජ්ජත්තං තීන මිද්දං උප්පන්නෝමේ උපන්නන්ති තීන මිද්දං කියන විදිහට නොඋපන් තාම හටගත්තේ නැති චීන මිත්‍යක් දැන් ඇතිවීමෙන් එනවා කියන මේ තඩ මාරුව දැක ගන්න පුළුවන් වෙනවා පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණට යන. ඒක දක්ෂ යෝගාවලියට සිදුවේ. හැම දෙයක් මොකක් හරි කමක් නැහැ එක දෙයක් දිහා බොහෝ වෙලා බලනකොට ඒකේ තියෙන ආකර්ෂණීය ගතිය නැති වෙනවා. ඒකට තියෙන ඇලෙන බැඳෙන ගතිය නැති වෙනවා. අන්නේ ඇලෙන බැඳෙන ගතිය නැතිවීම මායා කරන්න දෙන්න නරකයි. මේක සරුවචනාංශයේ අපිට දැනගන්න ඕන කරලා කියන දෙයක් විතර පෙන්නලා දීලා තියෙන නිසා ඒකට ලෑස්තිලා යනවනම් ඇතුළතින් මෙතෙක් නොතිබුණා වූ කම්මැලිකම නිජමත ගැති ඔන්න එන්න පටන් ගත්තා කිය තේරුම් ගන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම නම් කම්මැලි කරන කාලකන්ණි જાති එපා කරන චිත්තක්ෂණයක්. හැබැයි ධර්මමේ වශයෙන් බannකොට ලොකුම ලොකු පීම. ලොකුම ජයග්‍රහණයක් මේ එක දෙයම කරගෙන යනකොට මේ විදිහට එපා වෙනවා. ඊට පස්සේ අර කැඩෙන දීගේ හේවනලත් අදයි වගේ ඉඳගෙන ඉඳත් අපා වෙනවා පිටින් එන සද්දත් සැර වැඩි වේදනත් සැර වැඩි හිතවිලිත් නපුරුයි ඊට පස්සේ දමල ගහලා යනවා සලුවක සාදාගෙන මොනවා වෙනවද දන්නේ. ඊට පස්සේ ඉඳසත් එන්න යනවා අතෙන් ගිහිලි වරලා කේන්ති ගිහිලා ගසාදාගෙන යනවා. නමුත් මේ මාරුව දැක ගන්න නම් මූල කර්මස්ථානයේ පිළිබඳව නීරසකම් මත වෙනකොටම බාහිරින් එන අරමුණු විඳීවිඳව අවිශ්ිනක කුලක් වෙන ගතියක් එන්න පටන් ගන්නවා. අන්න ඒ යෝගාවචර දැනගන්න පුළුවන් වෙනවා ඒ නිතිමත ගතිය කොතෙන්දද තමන්ගේ චිත්තසංතායට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඒක ඒකාන්තයෙන්ම හේතුඵල ධර්මයක් මිස යෝගාවචරගේ දුර්ලකමක් හෝ යෝගාවචරයට දඬුවම් කළ යුත්තක් නෙවෙයි. දෙවන්නේක යෝගාවචර දඬුවම් කරන්න වටින්නෙත් නෑ යෝගාවචරය විසින් යෝගාවචර දඬුවම් කරන්න වටින්නෙත් නෑ ඇත්තටම අත් උදව් දෙන්න වටින අවස්ථාව. අන්න එතකොට මේ යෝගාවචරයට අර සමහරට අර එක සැරේ තුන් හතර සැරේ නිින්ද ගැසිලා ගැසිලා ගැසිලා අවදි වෙන කෙනාටත් එක පාරටම තද අවදි භාවයක් එන්න පටන් ගන්නවා විනාඩි 10 15 20 30කට යන්න පුළුවන්. ඒක ඥාණයෙම උපයා ගන්න පුළුවන්. දැන් මේ නිදිමත නේද මට මේ ඇතිවෙගෙන එන්නේ කියලා ඒක න හොඳට සැලකීමෙන් බලා ඉන්නකොට අර නිදිමත පිහලා දැම්මා වගේ වීදුරක තිබුණ දැල්ල පිහලා දැම්මා වගේ අකාමකා යන ගතියකුත් එනවා. ඊට පස්සේ ඉන්ද්‍රයන් ඉන්ද්‍රිය ධර්ම වල ඊටාමත්ව ප්‍රණීත ලොකු ශ්‍රද්ධාවක් එනවා ලොකු වීර්යයක් එනවා ලොකු සතියක් එනවා ලොකු සමාධියක් එනවා ලොකු ප්‍රඥාවක් එනවා ඉන්ද්‍රී ඒක රස වෙලා වැඩේට කර්මණී වෙන්න පටන් ගන්නවා එතකොට හිතනවා මට දැන් පුළුවන් මේ පැයක් වුණත් වාඩි වෙන්න ඇස්පිල්ලන්වත් ගහන්න නැතුව නැගිටින්නේ නැතුව කන්නේ බොන්නේ නැතුව ඉන්න පුළුවන් කියන ඒ ඒ ලොකු මේ පල්ලම ලොකු පල්ලම ලැබෙන්නේ විශාල කන්දක් නැකර. ඒ කන්දෙදි කරන්නේ මේ නීවරණ ධර්ම විශේෂම තීන මිද්දේ පිළිබඳව හටගන්ම දකිනකොට. ඊට පස්සේ ඇත්තට මේකට ලොකු වශියකුත් වෙනවා. Tamanට ආරසා කරගන්නත් පුළුවන් වෙනවා. ඊට පස්සේ යෝගාවචරයට ඒක වැඩි වේගන යනකොට සමානට තමයි යට වෙනවා, සමානට තමයි ජය ගන්නවා. ඒ සත්‍ය හරහාම තීන මිද්දේ Tamanගෙන් නැතිලා යන හැටි දුරුවන් වෙලා යන හැටි දැන් කෝපි එකක් බිව වගේ එහෙම නැත්නම් තේ එකක් බිව වගේ නැවත කර්මන්නේ වෙන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. අන්නේ විදිහට ඒ තීන මිද්‍ය පිළිබඳව මුලැමැදාග එක දිගට හදාර ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට නිකන් අපිට කියන්න පුළුවන් උඩුතේ ඉඳලා යටිහිතට යන උමග හම්බුණා වගේ. ඉතින් සාමාන්‍ය උඩුහිත කියලා අපි අඳුර ගන්න අපේ තියෙන රුචි අරුකම් ටික පිට කෙනෙක් අපිව දකින්නකොට තියෙන වැඩ කැලක් තියෙනවනේ. පෞද්ගලික ලක්ෂණ පෞද්ගලික ජීවිතේ පෞද්ගලිකත්ව රුචි අරුචිකම් කියලා. නමුත් ඒ සෙල්ලම් යට ගැඹුරක් තියෙනවා. මේක යට මේ යටිහිත කියලා සාමාන්‍ය බටහිර මානසිකත්වයේ මානව විද්‍යාව මේක උගන්වනවා. නමුත් සරුවච්චන් වහන්සේගේ කියන විදිහට මේ කෙලෙස් වල තියෙන අනුසය මට්ටමක්. අනුසය කෙලෙස් මට්ටමකට කවදාකවත් යන්න බෑ මේ වගේ මේ තීන මිද්දේ වගේ අපි වසන් කරන අපි ගසල බසල දාලා අපි නොමකට යොමු කරන මේ චෛතසිකයක් ඒකම උපකාර කරගෙන ඒක හරහා යන්න ගියොත් ඒ යෝගාචර කවදා හරි මේ නිදිමත කෙලෙස් රහිතව මතුවෙන මේ ලීන භාවය කෙලෙස් රහිතව මතුවෙන මේ හිත ඇකිලෙන මිදෙන ගතිය නිකම්ම නිකන් නීවරණයක් කියලා නිකම්ම නිකන් නිදිමතක් කියලා යට කරන තුකට අවදි වෙච්ච දවසේ පළවෙනි වතාවට යෝගාවචරය මේ ඉඳුරංගෙන් අරමුණන්ගේ අරමුණ වලින් වෙන් වෙච්ච සමාධියක් අවබෝධ කරගන්න පටන් ගන්නවා ඒකට සමාහිත භාවය කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් විපස්සනා සමාධියක් කියලා අන්න එතන ඉන්නකොට තේරෙනවා අපි සංසාරේ මෙතෙක් කල මොකද්ද කරේ මෙන්න මෙවැනි සමාජයකට එන්න තියෙන සියලුම දේවල් පෝසත්කම් කියලා හිතාන නම්බුකාරකම් කියලා හිතාන උගත්කම් කියලා හිතාන රැස් කරා. ඉතින් අපිට කවදාකවත් මේ සමාජයට එන්න හම්බුන්නේ නිසා කවදා හෝ අපිට මම කියලා කෙනෙක් මගේ කියලා දෙයක් මගේ ආශාව කියන දේවල් තියෙන තාක්කල් කවදාකවත් මෙතෙට එන්නේ. ඒ නිසා අපි කරන්නේම සංසාරේ මේ අවුල් කරන එහෙම නැත්නම් මේ කැළඹිලි ඇති කරන, තවන, පෙළන තත් වලට පොහොර දාන එකයි. කවදද අපි ආපහු ගෙදර යන්නේ? කවදද අපි ආපහු මේ ඉඳුරන්ඩ සමුදීලා අරමුණු වලින් වෙන් වෙච්ච මේ විශාල සංදිස්ථානට අපි කවදද ළඟා වෙන්නේ කියලා මා විශාල මේ සංවේගයක් පහළ වෙනවා මේ ජන විඥානය නැත්නම් සමාජයක් කවදානම් මෙවැනි දෙයක් පරමාර්ථ කරයි හිතා ගන්න බෑ. Taman ගැන වුණත් හිතනවා මෙතෙක්වල් සංසාරේ මොනවද කරේ කරපු හැමදේම කරන්නේ ඇහැ පිනවණ්ඩයි කන පිනවණ්ඩයි නාසය පිනවණ්ඩයි දිව පිනවණ්ඩයි කාය පිනවණ්ඩයි ඒ පිනවීම බහුල වෙන්න වෙන්න නිදිමත වැඩි ඒ දෙක නැතුව ඒ ඒව පිනවීම යම් ප්‍රමාණයකට තියෙන්න ඕනේ මූලික අවශ්‍යතාවන් තියෙනු නමුත් ඒවට සමුදීන මේ ඉන්ද්‍රිය බද්ධ නැති මේ විඥාණයට යෑම සහ ආජීවය බඩ රස්සාව අතර ਸਰවචාන්සේ පුදුමාකාර සම්බන්ධකමක් දක්වනවා. ඒ නිසා සම්මා ආජීවයට පස්සේ තමයි සම්මා වායාමයේ පිළිවෙල. ඒක කිසිම ආගමක කිසිම සාසුන් වංශනමක් දැකපු නැති සම්බන්ධකමක් තියෙන තමන් ගත කරන ජීවන රටාව යනුව තමයි තමන්ගේ හිතේ අවදි භාවය තියෙන්නේ. ජීවන රටාව ඔලොමොට්ටලන සුඛභෝගී නම් අනුන් තලාපෙලාගෙන කරන සූරාකන ජීවිතයක් නම් කවදාකවත් අවදි භාවයක් හිතේ එක දිගට එන්නේ නැහැ. අවදි භාවය ගන්න එක්ක මධ්‍යශාරය ගන්න වෙනවා. භාවනාවෙන් ගන්න බෑ. භාවනාවෙන් ගත්තත් ඊකට නැග්ග පල්ලයට බහලා යනවා. ඉතින් ඒ වුණත් එහෙම කරන ශිරුව දෙනා මේ භාවනාවෙන් අභව්‍ය කරන්නේ එහෙම කෙනාට පෙන්වලා දෙනවා ඔබට ඕන නම් සමාධිය කියන්නේ චීන විද්‍යාවේ පැත්ත වෑයම වැර වීර්ය එනවා මෙතන ඉඳලවත් අඩු ගානේ මේ පරිසර දූෂණ වැඩ කරන්න එපා. පාරිභෝගිකත්වයට යන්න එපා. සුඛභෝගී වෙන්න එපා. අධර්මයෙන් සල්ලි හොයන්න එපා. ජීවන රටාව හදපන්. නැත්නම් මේ සම්මා ආජීවය යහපත් ජීවන රටාව හදන්න යම් කෙනෙක් මේ සම්මා වායාමයට ආසන්නෙන් හේතු වෙන සම්මා මේ ආජීවයයි කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ මිනිස්සයා පුදුම හරියට තේරුම් ගත්ත කෙනා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් උත්සාහ කරනවා ප්‍රයෝජනේ සලකලා කරන දේවල් පාවිච්චි කරන්න මුදල් ඉපීමේදී හැකිතාක් ධාර්මික ක්‍රමයට මුදල් කාටත් බෙදිලා යන තාලයකට ජීවන රටාව සකස් කරගන්න. ඉතින් මේක වෙන ශාස්ත්‍ර වංශලා සාකච්ඡා කරන්නේ නැති නිසා ඒ ආගම් ගැඹුරටම ගැඹුරක් ඇත්තෙත් නැහැ මොන රස්සාව කරද්දිත් කරත හැකි. මේ බුද්ධ ධර්මයේ විතරක් ඒ කෙනාට මේ සම්මා වායාමයේ ඒක නැත්නම් අනිත් පැත්තේ මේ චීන මිද්දේ හරහා සියුම් ලෙස සටන් කරනකොට තේරෙනවා මේ හිතේ අවදිභාවය කියන එක ප්‍රයෝග වලින් ගන්නවා වගේම ජීවන රටාවත් එක්ක බැඳිච්ච දෙයක්. ඒ නිසා සර්වචනාන්තයට සිද්ධ වුණා මේ වාගේ දිගට පවතින වීර්ය ශක්තියක් අවදිභාවයක් දිගට පවත්වන්න නම් හොඳ ජීවන රටාවක් ලෝකෙට හඳුන්වලා ඒක තමයි මේ පැවිද්ද කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකෙදි ඒ ජීවන රටාවේ තියෙන නිර්වද්‍යභාවයේ පේන්නේ අනුන් දෙන දෙයි අපිට. ඒක සාමාන්‍ය ලෝකේ කියන්නේ හිඟමන. හිඟා කනවා. ඒ නමුත් එච්චර ලස්සන දෙයක්. එහෙම නැතුව ඒ ආජීවයේ පිළිබඳව එච්චර දක්ෂතාවයක් සර්වඥාහන්සේටත් මම හිතන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ ඒ අවශ්‍ය අවදි භාවයේ දිගට පවත්තන්න නම් මේ වැරදි ජීවන රටාව සහ වැරදි සිව්පස පරිභෝගය කියන මේ චීවර පින්නපාත සීනාසන ගිලම්පස කියලා අපි පැවිද්ද සම්බන්ධයෙන් ගියම් සඳහන් කරන මේ පරිභෝග තියෙනනේ චීවර කියලා කියන්නේ ඇඳුම ගියත්ංගේ ඒ වගේම පින්නපාත කියලා කියන්නේ කැම බීම ටික සීනාසන කියලා කියන්නේ ගෙවල් දොරවල් අනිත් එක මේ බෙහෙත් පිළිකර බෙහෙත් හේත් අන්න එව්වයිදී Taman මධ්‍යම ප්‍රතිපදාට වැටෙන්නේ නැතුව එහෙම නැත්නම් එව්වයිදී කැපකිරීමක් කරන්නේ නැතුව මේව රැස් කරගන්න අධාර්මික ජීවිත ගත කරන්න අධාර්ම මේ සුඛභෝගීව මේව පාවිච්චි කරන්න පටන් ගන්න කෙනා පුදුම විදිහට කම්මැලි කරවලා මේ කෙලෙස් නින්දකට යට කරනවා. ඒක නිසා අන්තිමට යත්තන්ගේ සදාචාරය නැති වෙලා ඉන්දිය සංවරේ නැති වෙලා ශීලෙ නැති වෙලා ඉතින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පිළිලක් හැදිච්ච ගහක් වගේ සාරේ ඔක්කොම අර පිළිලෙට උරා ගන්නවා උරාගෙන පරිසරය දූෂණය කරන තමන්ගේ චිත්ත දූෂණය කරගෙන මේ අසහනකාරී ජීවිතවලට වැටෙනවා ඒ නිසා සර්වචනාංශයේ ඉස්සෙල්ලා මේක නිකන් ට්‍රයල් රන් එකකට වගේ පෙන්නලා දෙනවා උඹට පුළුවන් මේ ජීවිතේ ගියොත් නිදිමත නැති කරගෙන අවදි භාවයක් ගන්න පුළුවන් හැබැයි ඒක ස්ථිරතර කරන්න නම් ඒකට අපකප වෙලා ජීවන රටාව හදන්න. එහෙම නැත්නම් ආජීවය සකස් කරන්න. ආජීවය සකස් කරන කර්මාන්තයේ කායික ක්‍රියා සකස් කරන්න. ඒක සකස් කරන සම්මා වාචා හොඳ යහපත් වචන පාවිච්චි කිරීම සකස් කරන්න. ඒක සකස් වෙන්න නම් සම්මා සංකප්ප සකස් වෙන්න. ඒක සකස් වෙන්න සම්මා දිට්ඨිය සකස් වෙන්න. ඉතින් මේ ධර්ම පෙරලපලකින් තමයි අපිට ඒ තීන මිද්දේක පිළිබඳ හොඳ සිටියම දිහා බලලා ඊට විරුද්ධ පක්ෂයේ තියෙන මේ වයයම සම්මා වායාමයේ සකස් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ මනුස්සයා මුළු ජීවිතේම බැඳෙනවා. මේ අධ්‍යාත්මයට මුළු ජීවිතේම බැඳෙනවා. ඒක මේ දවසට පැයක් භාවනා කරලා හෝ සුමානෙක්ටයක් පරියන්නේ භාවනා මධ්‍යස්ථානට ගිහිලා කරන එකක් නෙවෙයි. ජීවිතේම බැඳුනට පස්සේ තමයි ඒ තීන මිද්‍ය කියන මිදින ගතිය, ලීන වෙන ගතිය, සැඟ වෙන ගතිය වෙනුවට ඉති ප්‍රබුද්ධ ගතිය ඉන්න පටන් ගන්නවා. ඒකෙදි හරි අමාරුයි කාට හරි බලපෑම් කරන්න හෝ මෙහෙම කරපම් කියලා කියන්නේ හැබැයි ධර්මානුකූලව තර්කානුකූලව එහෙම නැත්නම් න්‍යායානුකූලව පෙන්ලා දෙන්න පුළුවන් මේ දෙක අතර සම්බන්ධයේදී තමයි තමන්ගේ පෞද්ගලික ආධ්‍යාත්මික දියුණුව පරිසරයට සම්බන්ධ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සමාජගත වෙන්නේ එහෙම නැත්නම් ආචාර ධර්ම වලට යන්නේ ඒ සමා මේ තීන මිද්දකේ තා පෞද්ගලික මේ ලක්ෂණය අර විශාල වූ ජීවන රටාවත් එක්ක සම්බන්ධ ඒ දෙක දකින්ද හේතු කරුණු පෙන්වන එක මේ වගේ බණකදී කියයි. ඒ වගේම තර්කයකින් අල්ලලා දෙන්න පුළුවන්. මේ 2012 වගේ වසරක් වෙනකොට ඒක ලෝකයේ අඬන කෑමර ගාලා අඬන අවශ්‍යතාවයක් වඩපත් වෙනවා. ඒ නිසා භාවනා කරන පිරිස් හොඳට කල්පනා කරගන්න ඕන තමයි කුමන තරක් වෙනවද හිටියත් පැවිදි වුණාත් උපවිදි වුණාත් මොන ආර්ථික පන්තියක හිටියත් නැවත සලකා බලලා ඒ පරිභෝගයේ අතින් මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා හරියම්බ කරන ක්‍රමයේ පුළුවන් තරම් ධාර්මික කරගෙන අධික ලෙස ගොඩගත ගැනීම කරන වෙනුවට කවුරුත් එක්ක හදා බෙදා ගැනීම නැත්නම් අපි කියන මේ වස්තුව සමසේ පරිපාලනය සමාජය හරහා බෙදී යන ක්‍රමය ඒ යෝගාවචරය ආර්ථික විද්‍යාවෙන් දැනුවත් ගත්තට අනිවාර්යයෙන්ම මේ කටයුත්තේදී සිද්ධ ඒක නිසා සර්වචන් වහන්සේ දේශනා කරපු ආර්ථික විද්‍යාව ඔය දැන් ඉන්න ආර්ථික විශේෂඥයන්ගේ විද්‍යාව නෙවෙයි. උගාවක් වෙනස්. දැන් ඉන්න ආර්ථික විද්‍යාචයට මොනම උත්තරයක්වත් නැහැ. වස්තුව විෂම භාගීව බෙදී යාම සම්බන්ධ. ලෝකයේ ඉන්න ජනගහනය 10%ක් මුළු වස්තුවේ 90ක් හසුරුවනවා. ඉතුරු 90ම අර ඉතුරු වෙන 110 උලා කාලා ජීවත් වෙනවා. ඒ 110 ඒ ඒ දක්ෂ කියන කට්ටියගේ තණ්හාව කොච්චරද කියනවනම් ඒගොල්ලෝ කවම කවදාකවත් කැමති නෑ මේ අපි පාලනය කරන අණුවේ 100%ක්වත් අර ඉතුරු 90ට දෙන්නේ. හැම ආර්ථික සමීකරණයක් තුළම තියෙන ඔන්න ඔය සූරකයි. ඒකට නම් කමක් නෑ මේ පර 70 ඇවිල්ලා අපිටත් ඕක උගන්වන්න බෑ. ඒකයි මේක ඉවසගෙන ඉන්න බැරිදී මෙච්චර ලස්සන බුදුරජාණන් අපිට දේශනා කරලා තියෙද්දී තමන් ආධ්‍යාත්මික වැඩෙන අතර ඒක ජන විඥාණයට යන්න ඕනේ. කවුරුත් එක්ක බෙදිලා යන්න ඕන කියලා තියෙද්දි මේගොල්ලෝ මධ්‍යම ආර්ථික ප්‍රතිපත්ති ගේන්න හදන අපට. දේශමාන්නඥයන්ට වෙන කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට යටත් වෙන්න වෙනවා. මොකද නැත්නම් ඒ බලේ පාත් ගන්න බෑ. ආර්ථික විශේෂඥයින්ට දැන් මේ වෙනකොට ඔප් වෙලා තියෙනවා ඒ ලෝකයේ විශේෂඥ විශ්වවිද්‍යාලවල ඉන්න ආර්ථික මහාචාර්යවරුන්ට කෝටි ගණන් ගෙවලා තියෙන එක ලිපියක් සපයන්නේ. මොකක්ද ලිපියෙන් කියන්නේ? ඉස්සරහට ආර්ථිකය වැටෙන්නේ නැහැ කියන්නේ. කෝටි ගාණක් දානවා. දැන් ඇමරිකන් ජනතාව කෝටි මෙච්චරක් කරමින්හර ගෙවලා තියෙනවා කියලා දැන් ඉන්ටර්විව් කරලා කියනවා උඹ එදා දැනගෙන නේද හිටිය ආර්ථික වැටෙනවායි කියලා. ඒතියෙදි අලුත් සමීකරණ හොයලා වැටෙන්නේ නැහැ කියනද රජයට වග කියන නිලධාරියෙක් විදිහට රාජකීය නිකන් white paper එකක් ලියන්න දවලි පත්‍රිකා ලියන්න මෙච්චර ගාණක් ගෙවලා කියනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථිකයේ ඒ තරම් වැටෙද්දී බැංකු ශිෂ්ට රසාව කරන අයගේ පඩිය 300කින් වැඩි කරගන්න. මේ විදිහට කරගෙන යන්නේ මොකද්ද මේ මිනිස්සු මේ අවදිමත් භාවයේ සහ යහපත් ජීවන රටාව කියන දෙක අතර මේ ਸਰුවචනංශයෙන් පෙන්නපු දේ පිළිගන්න කැමති නෑ ඒගොල්ලෝ හිතන්නේ පැහැදිලිවම ඒ සුළු කොටසක් සූරා කාගෙන ලබන මේ වස්තු එහෙම නැත්නම් මේ සිව්පසයෙන් අපිට සැප ලැබෙයි අපිට අවදි භාවය ලැබෙයි කියලා නමුත් ඒක නිවී සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ පුද්ගලගේ වැරද්ද නිසා විශාල ජන කොටසකට ඒ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න අවස්ථාවක් නැති වෙනවා. එක්ක කෙලස් නින්දකට වැටෙනවා. එහෙම නැත්නම් මේ මධ්‍යශාර වැඩ නැත්නම් කුඩුමක් බෙහෙත්. එහෙම නැත්නම් මොනවා හරි මේ ඇබ්බැහි වලට මත් වෙච්ච, ලක් වෙච්ච පීඩිත ජනතාව. අපි විතරක් නෙවෙයි. අපේ දෙවෙනි પરම්පරාව හිතන තුන්වෙනි પરම්පරාව හිතනද අනිවාර්යයෙන්ම මකරට යට වෙනවා. මේක අපිට කරන්න බෑ. අපිට කවදාකවත් ලෝකයේ මේ පැත්තට ගන්න බෑ. නමුත් අපේ ලෝකේ හදා ගන්න පුළුවන්. අපිට තේරෙනවා නම් අපිට සම්මා වායාමේ යහපත් වෑයම අවශ්‍ය නම් ඒකට සම්මා ආජීවය සකස් කරගන්න ඕනේ. ඒ ආජීවය තමයි සකස් කරන යනකොට ඊටාම ඡාම් ජීවිතයක් ගත කරන ගමන් වැඩි වේලාවක් ආධ්‍යාත්මයට දීලා සමබර කරගෙන යනකොට අර කාම ලෝකේ රණ්ඩු කරමින් ඊර්ෂ්‍යා කරමින් වෛර කරමින් ලබන මේ කාම සුඛය ආමිෂ සුඛේ වෙනුවට කිසි රණ්ඩුවක් නැති නිතරගේ ලබන්න පුළුවන් අර නිර්ආමිෂ සුඛයට ගියාට පස්සේ එයාට අවශ්‍ය කරන්නා වූ කායික සුවය සහ මානසික සුවය කාටවත් අල්ලන්න බැරි වෙන විදිහට කාටවත් ඊර්ෂ්‍යා කරගන්න බැරි විදිහට ලබනවා. ඒ දේ වෙනස පෙන්වීම තමයි සාමාන්‍ය සාස්ත්‍රුන් වංශනමක් කියන්නේ. භෞතික සම්පත්‍ය හොඳයි. ඒකෙම හිත පිනවගෙන අවදි කරගෙන ඉන්න පුළුවන්. නමුත් ඊට වඩා හුඟක් හොඳ එකක් තමයි නිර්ාමිෂ සුඛය. හැබැයි ਸਰුවචන් ආංශේ එහාටත් ගිහිලා කියනවා නිර්ාමිෂ සුඛය හරහා ලබන පෙරදක්ම අනුව ගැඹුරු අනුව අර අනුශය කෙලෙස්නුත් අයින් කරාට පස්සේ අවේදිත සුඛයක් ඒ ලබන අවේදිත සුඛය ලබන කෙනාට නමක් දෙනවා ප්‍රබුද්ධ වුණයි කියලා බුද්ධ කියන නම ඇවිල්ලා තියෙන එකේ පිබිදීමක් කරනවා. ඒ පිබිදීම ආවට පස්සේ අර කෙලෙස් නින්දෙන් බාධාව නැහැ. විශ්‍රාම ගැනීමක් වෙනවා. හැම චිත්තක්ෂණයක ඕන විශ්‍රාම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට පිරිසෙන් බෙන් වෙලා නීවරණයෙන් බෙන් වෙලා ලබන විශ්‍රාම ලබන්නත් පුළුවන්. ඒක තමයි ඇත්තටම නිෂ්ඨාව මේ ශාසනයේ නිෂ්ඨාව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. නමුත් මේ නිදිමත එනකොට නිදිමත දිහා බලලා ඒ නිදිමතට ආසන්න කාරණා මේකයි කියලා සම්මා ආජීව වගේ දේවල් තේරුම් අරගන්න සමත ක්‍රමයේ හෝ සීල ක්‍රමයේ ඇත්තේ නැහැ උත්තර. ඒකට විපස්සනා වශයෙන් මේ ප්‍රශ්නය හරහම උත්තර හොයන්න ඒ උත්තර හොයනකොට අපි කොච්චර මහන්සි වුණත් මේ උත්තරේ Taman ලබනවා මිස කවදාකවත් සියපවුලට දෙන්න බෑ. කවදාකවත් සමාජයට දෙන්න බෑ. ඒ වගේම අපේ සියපවුලේ අනිකත් ලැබලා තිනවා කියලා අපිට ඒක හොරකම් කරගන්නත් බෑ. ඒ නිසා මේක මේ ජන විඥානේ තාම සුළු පිළිසකට විතරයි මේක අත්දක ගන්න පුළුවන් වෙන්නේ. එසේ නමුත් ඒ ලෝකයේ තිබිච්ච අනිකුත් ඒ ගැඹුරු රහස් ගැඹුරු ශිල්ප වගේ අවුරුදු 2600ක් මේ වෙනකොට මේ පණවිඩය අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මේක કૃත්‍රිම දෙයක්වත් අස්වාභාවික දෙයක්වත් මේ පොළොවේ කියන්න බැරි දෙයක් නෙවෙයි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේක ඉස්සරහට යනවනම් මේ ශාසනය ඉස්සරහට යනවනම් කවුරු හෝ මේ වගේ හිතාවති කරගත්ත මිනිස්සෙක් කරා තමයි මේක සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ කරන මේ සාමාන්‍ය යටිතල පහසුකම් හරහා නැත්නම් ආගමික කටයුතු හරහා ඒ මූලික පණිවිඩය යන්නේ. ඒ නිසා මිත්‍යක් <coughs> මේ තරම් දුර්ලභ විදියට ජීවිත පරිත්‍යාගයෙන් මේ රැකගෙන ආපු ක්‍රමය වෙනුවෙන් අපි ශීලුම දෙන ආයේ මධ්‍යම ප්‍රතිපදාවට. එහෙම නැත්නම් කියනවනම් යහපත් ජීවන රටාවකට ඒ කියන්නේ ආජීවයකට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සමීප වෙනවනම් ඒක පෞද්ගලිකත්වයට පොදු දෙකොටස්ටම ආනිසංශකින දෙනවා. ඒ වගේ මේ කැපකිරීම හරහා ඒ පුද්ගලයාට තීරයට පටන් ගන්නවා ජීවිතයේ සරල භාවයක්, ඍජු භාවයක් එන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වගේ දේවල්, ඒ වගේම බය, ඒ වගේම වෙන කෙනෙක් පරද්දලා ගන්න සටනකින් දිනා ගන්න දිනුමක් නොවෙන නිසා අනුන්ගේ ඊර්ෂ්‍යාවල් නැති වෙන පටන් ගන්නවා. අනේ ඒ ಗುಣ ටික ඒ කියන්නේ සජීවේ සහජීවනයේ හරහා යහපත් ජීවන රටාව හරහා ඒ ලැබෙන සුඛය මම හිතන ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් ඇතිවිලා තියෙන්නේ. නමුත් ඒක අර භාවනාවත් එක්ක සමතුලිත වෙලා යනවනම් ඒකට පෙළඹෙනකොට ඒක යෙදෙනකොට ආය වෙනමම නිවනක් අවශ්‍ය වෙන්නේ මම යන්නේ ඒ පාරේ කියලා දන්නවනම් වෙනමම ඒකටපත් උනායි කියලා දෙයක් ඕන කරන්නේ දැන් ඉන්නේ ඒ පාරේ බව ඒක අර අව හිතේ අවදි භාවයක් දැනෙන්න ඕනේ. ඒකේ සත්‍යයක් වැඩෙන්න ඕනේ, සමාධියක් වැඩෙන්න ඕනේ. එන්නේ එන්නේ එන්නේ චාන් ජීවිත එහෙම නැත්නම් ජීවිතයට සකස් වෙලා එනවනම් මම හිතනවා අපි ඉදිරි પરම්පරාවල් වලට හොඳ ආදර්ශයක් ඉතුරු කරાવી. ඒක අපේ ජීවිතේ තව තියෙනවා නම් ඉදිරි වර්ෂ ආවුස ඒවටත් අපි මේ ගැටුම් අඩු යහපත් ආදර්ශයක් ඉතුරු කරා. ඒ නිසා මේ භාවනා කරන පිරිස් වලට මෙන්න මේ ආර්ථික විද්‍යාව ලංකාවට අඳුන්ලා දීමේ පුරෝගාමී වෙන්නේ. එචා ශිරු දිනාට මෙවැනි පුරෝගාමීත්වයකට සුදුසු උපදේශ මේ ධර්ම දේශනාව තුලින් ලැබේවා කරගෙන යන වැඩකට ධෛර්යයක් ඇතුව ඉදිරියට තවදුරටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාට සනසින්දා වේවා. අපිට තව විනාඩි 15ක විතර වගේ කාලයක් තියෙනවා ධර්ම දේශනාව අදාළ වශයෙන් හෝ තම තමන්ගේ භවනා අධ්‍යක්ෂින් සම්බන්ධව අපිට පොඩි කතා කරන්න. ඉතින් කාකාරිය වගේ සුදුසු ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා කියනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාන් ඉල්ලා සිටිනවා. Thank you. ප්‍රශ්නයක් වශයෙන් නගිනවා මේ නගනවා මේ කෙලෙස් වලින් ඇති වෙන නිද්දාව නිද්‍රාව එවනතන් චීජමින්දී කොහොමද නිකෙලෙස් එකෙන් හඳුනාගන්නේ කියලා ඒක ඇත්තටම භාවනා කරන කෙනෙකුට පමණයි ඒකට උපකරණ කටලේ හම්බ වෙන්නේ භාවනා කරලත් කායනපස්සනාව නිම වෙන තැන සම්දිස්ථානයේදී තමයි මේක ප්‍රශ්නයක් වෙන්නේ වෙන විදිහට කියනවා තමන් ගත්ත ඉදිරිපත් කරගත්ත රූප කර්මස්ථානයේ ඒක රූප කර්මස්ථානයක් විය යුතුයි කියන එක මගේ දැඩි විශ්වාසය තියෙනවා. ඒ රූප කර්මස්ථානය සංසිද්ධීකරණ යන වෙලාවේදී දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියන එක රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියන එක ඊට පස්සේ පස්සං බයං කාය සංකාරං අස සිස්සාමිති කියන තැන තමයි මේ නිදි යටි දෙකම ඇවිල්ලා කරදර කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඇත්තට මේ වගේ කර්මස්ථානයේ නැත්තම් රූප කර්මස්ථානේ කීකරු කරගන්න නැතිනම් තමයි හසුරුවාගෙන නැතිනම් ආම්බාම් කරගන්න දන්නේ නැත්නම් මේ දෙකම කෙලෙස් නින්දක් විදිහට තමයි දාන්නේ. නමුත් යම් කිසි කෙනෙක් හොඳට භාවනා කරලා කරලා හැමදාම ගොරෝසු ආනාපානෙ ඉඳලා සියුම් ආනාපානට අතිසූක්ෂම ආනාපානට දැන් ගොරෝසු පිම්බීම හැකිලිම සාමාන්‍යයෙන් පිම්බීම නිසා අතිසූක්ෂම පිම්බීම හැකිලිමට ගිහිල්ලා ඒ අරමුණ ගෙවිගෙන යන තැන හරියට කියනවනම් ගංගාවක් ඇවිල්ලා වැලි තලාවකට බී ගන්නවා. ගඟ ඉවර වෙනවා. අන්නේ ඉවර වෙන තැන අරමුණනේ ගෙවිගෙන යන තැන හිතේ තියෙන ගොඩක් ඔය මායාගති ගොඩක් මතුවෙන්න පටන් ගන්නවා. එකක් තමයි හිත සැඟෙන වෙන ගතිය. ඉතින් මූණ දෙනවන විවිධ ශබ්ද වේදනා හිතවිලි කායික කම්පන චංචල ගොඩාක් එන්න පටන් ගන්නවා. එතකොටත් හිත චක්ෂිත කරනවා ශල මේ ශ්‍රද්ධාව කඩනවා එහෙම නැත්නම් ඉස්සරහට මං යන්නේ පස්සට ධානය කියන සැකේ පහල කරනවා. එහෙම නැත්නම් හිත හැංගිලා. හිත හැංගිලා අවදි වෙන්නේ පාට ගැසිලා මේ නිකන් කරකොලත ඇරියා වගේ. අනේ අවදි වෙනකොට නැවත අවදි වෙන්නේ මූල කර්මස්ථානෙටම කියන විශ්වාසය තියෙනවනම් යෝගාවචරයටම දරගන්න පුළුවන්. මම මෙතෙක් කල ඉඳලා තියෙන්නේ කෙලෙස් නින්දක නෙවෙයි සිත සංගවි ගැනීමක. හිත ලීන වීමක් වෙලා තියෙන්නේ මේකට මගේ මේ යන සතියමයි. මං ගිනිච්ච ටෝච් එක මදි. තාම මේට වෙදී හොඳට charge කරපු ටෝච් එකක් ගෙනියන්න. නැත්නම් බැටරි මාරු කරන්න ඕන ටෝච් එක. ඒක අන්ධකාරයේ හැරයි එතන. නමුත් ටෝච් එක ගෙනියන්න. නැවත නැවති වීම සිදු උනේ මේ වෙන මොනවා හරි අරමුණකට න රාග ద్వේෂ මොහසයි අරමුණකට නම් සාධාරණ හේතුවක් තියෙනවා ඊට ඉස්සලා හිත තිබිලා තියෙන්නේ කෙලස් නින්දක කියලා. ඉතින් ඒක නිසා කියනවා මේක සූක්ෂම වශයෙන් සිද්ධ වෙනවා භාවනා කර කර ඉඳද්දී එකපාරට ශක්මණේදී හොඳට අහුවෙනවා මේක. අධ්‍යයන්කේදී තල්ලන්න බල ඉඳපු ගමන් හිතවිලි වලට යනවා. ගිහිල්ලා හිතවිලි දිගේ යනවා. ඉතින් මේ යෝගාවචරය යම් තැනකදී මේ හිතවිලි වල ගොරෝසුකම නිසා ගොඩක් වෙලා මත් හිතපු වෙච්ච ගතිය නිසා එක පාරට මම මේ භාවනා කරමින් නේද හිටියේ කියලා හිත නැවත එනවා මූල කර්මස්ථාන. ඒ මූල කර්මස්ථානට එනකොට ලැජ්ජාවටපත් වෙනවා මම මේ ආවේ සිල් අරගෙන භාවනා කරන්න කියලා බලනකොට මොකද වෙලා තියෙන්නේ මම අර gedirin ගినాපු කුණු කන්දල් වමහරා කමින් නේද ඉඳලා තියෙන කියලා ලැජ්ජාවටපත් වෙනවා. නමුත් ඒකෙන් වාසියක් වෙන්නේ එතෙන්දී යෝගාවචරයට උත්තර දෙන්න පුළුවන් නම් ඒ හිතවිලි ධාරාවක ඉඳලා නැවත එනකොට හිත කෙලින්ම ඇවිල්ලා මූල කර්මස්ථානේ නතර කරපු තැන ඉඳලා කරගෙන යනවනම් දිගට ඒ හිතවිල්ලට ලැජ්ජ විය යුතු නැහැ. ඒ හිතවිල්ල කෙලෙස් උපදන්නේ මේක මේ හිතවිලි પરම්පරාවක් නෙවෙයි හානියක් කරලා නැහැ. ආනපානෙ හිනනකො ආනපානෙ කරගෙන ඉන්න ගමන් හිත පිටපැන. පිටපැනල හිතවිලි ධාරාවක්ම වල ඒ හිතවිලි කැඩිලා නැවත ආනාපානෙට ආවට පස්සේ අර නතර කරපු තැන ඉඳලා වගේම ආනාපානෙ පවතිනවනේ ඒ ඒ හිතවිලි ගැන සැක කරන්නත් එපා ලැජ්ජාවටපත් අන්තත් එපා වහාම ප්‍රබුද්ධව අර නතර කරපෙන්න ආනාපානි කරගෙන යන්න හිතවිල්ලක් ආවේ නැහැ කියලා ගණන් ගන්න. හානියක් උනේ නැහැ කියලා ගණන් ගන්න. හිත කෙලෙසුනේ නැහැ කියලා පෞරුෂත්වේ වඩා ගන්න. අපි තුන සද්දයක් කියමු. ආපු නැති කුරුළු සද්දයක් ඇහෙනවා. ඒක පහට අපිට මං මේ ආව නැත්නම් මේ කැලිය ආපු නිසා අන්නතර මේ කොහාණ්ඩද සද්දේ එහෙම නැත්නම් අවිච්ඡාණ්ඩ සද්ද කියලා ඒ සද්දේ අභිරමණය කර කර ඉන්නවා. ඉන්නකොට ඒක පාට මතක් නැති මේකට ආවේ ඔකට නෙවෙයිනේ කියලා ආයෙ හිතේනවා. ආවට පස්සේ කරගෙන ගිය භාවනාවේ කරගෙන ගිය මූල කර්මස්ථානෙම ආවනම් හිත පශ්චත්තාමට පශ්චත්තාපෙට ඉඳ නොතබ පිට ගියාට ආපහු මෙයා ආවනේ කියලා සතුටු වෙලා එතන ඉඳලා හිත භාවනා දිගේම කරගෙන යන්න නම් අර සද්ද පිළිබඳව පශ්චාත්තාප වීම කියන නීවරණයට ඉඳ යන්න නරකයි. ඒක නිකන් නින්දට ගියා වගේ එකක් තමයි. පිට ගියා අපව ආවා ආවට පස්සේ වැඩපොළටම ආවනම් නතර කරපු තැනට වැඩ කරගෙන ගියා නම් පශ්චාත්තාප නොවි මහරා යෝගාවචරයට ධනාත්මක හිතවිලි හැකි සංඥා වඩා ගන්න පුළුවන් මේක මේ ගොඩාක් දුරට සත්‍ය දිනු කරපු ගොඩාක් දුරට ධර්ම සාකච්ඡා කරපු ගොඩාක් දුරට ඇතුළතමට නිවන් දකින්න පුළුවන් කියන හැකි සංඥාව තියෙන කෙනාට තමයි මේකෙන් ධෛර්යයක් එන්නේ අනික හැම කෙනාම කොච්චර භවනා කරත් මගේ හිත පිට යනවා කොච්චර භාවනා කරත් මට හිතවිලි එනවා. කොච්චර භාවනා කරත් මට නිින්ද යනවායි කියලා අර අපි කැමනි කියනකොට කණවැන්දුම් කතා. ඒ කණවැන්දුම් කතා කර කර ඉන්නවා මේකේ සාධනීය පැත්ත දන්නේ. මේකේ සාධනීය පැත්තක් තියෙනවා. හොඳට භාවනා කරනකොටත් එහෙම අරගෙන යනවා. අරගෙන යෑමෙන් පෙන්නනවා අරමුණ මාරු කරාට කසල දැම්මට නැවතත් ගෙනලා සතිය පිහිටවනවා නම් ආපහු එනකොට නැවත අරමුණට ගෙනත් දාන ගතිය මෙතෙක් තමන් ගත කරපු ඔක්කොම භාවනාවේ ප්‍රතිඵලයි තමයි. එහෙම නැතුව ඒකට නිග්‍රහ කරොත් තමන් තමන්ගේ අතීතයට නිග්‍රහ කරනවා. ඒක නිසා ඒකට නිග්‍රහ නොකර යෑමේ ශක්තිය ඇති වෙනකොට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තවටපත් වෙලා කොච්චර සලීමක් ආවත් නැවත වාහනේ පාට අරගෙන යන්න පුළුවන් ගතිය තියෙනවා. ඒ දක්ෂකම මේ භාවනාවට විතරක් නෙවෙයි ඒ පෞල් ජීවිත ගත කරනකොට ආයතනයක් නඩත්තු කරනකොට යම් කිසි නිර්මාණයක් කරනකොට එන કોઈ බාධාවාවත් ඒ පුංචි ජවනිකාවෙන් විනිශ්චයකට එන්නේ නැතුව චිත්‍රය දිහා බලලා ගත්ත ප්‍රයත්නය දිගට ගෙන යෑමේදී එහෙම කෙනෙක් විතරයි ලෝකේ වීරෙක් වෙන්නේ. ඒ වැරදෙනකොට පැටලෙනකොට අඬහව ගන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට මායя ඕනේ නැහැ මායාගේ හමුදාව ඕනේ නැහැ නිකන් ටෙම්පරරි ආමේකේ ඉන්න වෙන්නේ කියලා ගහලා යනවා. වොලන්ටර් යාමේක ඉන්නේ. මේක නේ මේ විදිහට ආපසු ආවට පස්සේ යන්නේ නැතුව ගත් මාර්යාවක් ගණන් ගන්නවා. අපි නිින්දකට සමලා ගත්තොත් කමක් නැහැ. ආපතනෙකට වැඩ පටන් ගන්නවා. ආන්නේ ශක්තිය මේ භාවනාවේ ඉන්න කන්නේ සම්මා දිට්ඨිය හරහාමයි එන්නේ. ඒක එන්නේ යෝනිසමනස්කාරය හරහාමයි. ඒකට අපි විප්ලවීය විදිහට හිතන්න පුරුදු වෙනවා. අපි මෙච්චර කල් මේ කරගෙන ආපු ජීවිතේ මේ ආධ්‍යාත්මික ජීවිතයේ කුංචි පරාදයකින් පාවා දෙනවද එනතත් ඒකම පොහොරක් කරගෙන ඉදිරියට යනවා ඒ ඒ ඒකට තමයි ඔය සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව තියෙන්න ඕනේ. එහෙම බලනකොට ඇත්තටම මේ සත්‍ය අවබෝධ වෙන්නේ වැරදි හරහා තමයි. එහෙම නැත්නම් මේ පැටලිල්ල හරහා, වැරදිල්ල හරහා, දුක හරහාම තමයි පන්නර හිටින්නේ. ඒකට නිින්ද කියලා අනිකුත් නිවර්ණත් එක බලනවා නිින්ද විශේෂ ගුණයක්, විශේෂ බරපතලකමක් හෝ පුංචිකමක් නැහැ. ඒකත් තවත් එක බාධාවක් විතරයි. ඒකදී අත්‍යවශ්‍ය වෙන්නේ නික්ලේශී නිින්ද. එහෙම නැත්නම් මේ භාවනාවෙන් ඇති වෙන මේ ලීන භාවය, භාවනාවෙන් ඇති වෙන මේ හැඟවි ගන්න ගතිය මධ්‍යම ප්‍රතිපදාව කියලා තේරුම් ගන්න. ඒ කියන්නේ ආශාව නැති වෙන තැන. මෙතෙක් සංසාරට බැඳිච්ච ආශාව ක්‍රමයෙන් අයින් වෙනකොට හිත පිටපයි. ඒත් ඒකෙන් පිට දුර ලෝටල යන්න හදනවා. යන්න දෙ නැතුව අල්ලගෙන ඉන්න නම් අර කෙලස් පරිච්ඡ නොවෙන සංගවි ගන්න හිත ලීන වෙන හිතට ලෑස්තිලා යන එකයි තියෙන්නේ. ඒක අනිත් පැත්ත තමයි කෙලස් පරිච්ඡ නීති. නැයි අපි එවනම් මෙතනින් අපි උදේවරුේ සතිವಾರය સમાપ્ત කරනවා. අපි නැවත සංගණසේ ප්‍රශ්නයි. අදිමත් ගතිය වෙන්නේ සමහර විට අවශ්‍ය ප්‍රමාණයේ නිින්ද ලැබුණ නිසා වෙන්නත් පුළුවන්. ඒ නිදියට නිින්ද අත්‍යවශ්‍ය දෙයක් කියලා සඳහන් කරනවා. එතකොට මත ගතිය එහෙම වේම සඳහා අවශ්‍ය ප්‍රමාණයේ විචාර ගැනීමත් ඒකම මම අහලා තියෙන වහන්සේගේ ධර්මදේශනාවක පද්දක සූත්‍රයේ කියලා දෙනවා ඕනවට වඩා නිදා ගන්න එකත් හොඳ නැහැ කියලා උනාට වඩා නිදාගන්න. ඒ නිසා ඒ වෙන්නේ සම්මාංශයේ ධර්මයේ සඳහන් වෙනවද යම්කිසි මිනිස්සෙකුට අදාළ අදිමත් නිින්ද ප්‍රමාණය කය දරද්ද පහත්ද හයද්ද ඒ විදිහට කොහේ හරි මෙහෙම සඳහන් වෙලා තියෙනවද භාවනා කරනකොට සඳහන් කරනවා අපි නෙමෙයි වස් කාලේනේ සංඝයා වහන්සේ වස් කාලේට එළඹෙනකොට කියන්නේ දැඩිශී භාවනාට යෙදෙනවා නම් පළවෙනි මාසේ පැය 6ක් නිදාගන්න. ජීවීම් නෑ බස් කාට එන්න ඉස්සලා පැය 6ක් තමයි සාමාන්‍ය වෙලා. එදින බස් කාලේ අධිෂ්ඨාන කරන්න කියනවා ඉස්සරහින් පස්සෙන් කපල කපල බස් කාල පළවෙනි මාසේ වෙනකොට පැය 7ට බසක්. ආයේ ජීවනේ කහතට බසක්. දෙවෙනි කාලේ වෙනකොට හතර දෙකට බසක්. පස් ඉවර වෙනකොට 24 hours යන්න. හැබැයි ඉරියව්ව පවත්වන්න කියනවා. ඉරියව්ව කියලා කියන්නේ සතපෙන ඉරියව්වේ ඉන්න කියලා කියනවා හිත අවදින් තියාගෙන. ඒකට ඔය නේසංජිකාංගය කියලා මේ දුතාංගයක් තියෙනවා. ඒක නිදිමත බහුල කට්ටිය ඒක Tamanටම නිකන් ශරීරෙට කරන අතිරේක අභ්‍යාසයක් විදිහට ඒක කරනවා. නේසංජිකාංගය කියලා කියන්නේ මේ පිටකොන්ද ගෑවෙන්න දෙන්නේ නැහැ. බිම. පැත්ත වැටෙන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒකේ නා මේ ගහක් මුලට හේතු වෙලා නිදාගන්නේ තිලගෙන. ඉඳගෙන ඉන්න ඉරියව්වේ. ඉතින් ඒකේ පසු කාලීනව දැකලා තියෙනවා එහෙම ඉස්සරහට බර වෙලා නිින්දෙදී බර වෙලා අන්තිමට ගහකට හේතුලා ඉන්න කියලා හිතන්නකො මේ ඉස්සරහට බලලා පැත්තකට ගිහිල්ලා මේ පැත්තෙන් වැටුණොත් පැත්ත වැටලා නිින්ද යන්නේ ඉතින්. එතකොට අර මේ නේ සංජිකාංගී කැඩෙමයි කරන්නේ. ගත්ත මේ දුතාංගික ඒ වෙනුවට ඒක හදලා තියෙනවා මේ ආයෝග පට්ටේ කියලා එකක් ආයෝග පට්ටේ කියලා කියන්නේ ඒ කෙනා මෙතනින් දා ගන්න බෑන්ඩ් එකක් ඒකල ඒක අරන ගහේ ඇණයක් ගන්න නිින්ද ගියොත් ඒක එල්ලෙනවා නිින්ද ගිහලා ඉස්සරහා ඒක එල්ලිච්චාම පැත්තට ගිහිල්ලා වැටෙන්න ඉඩ නැහැ ඒක හරියට අර මේ අත කැඩිච්චාම අතර දාන්නේ අර උරු උරු චක්‍රමාලා වගේ ආයෝග පට්ට තිබිලා තියෙනවා ගහේ ගහට ඇණයක් ගාරෝ ගැට ගැට ගහලා ඉස්සරහින් මෙහෙම බෑන්ඩ් එක දාගෙන සීට් බෙල්ට් එක දානවා වගේ බෙල්ට් එක දාන පුදිය ගන්නෙ නින්දර ගියොත් එයා ඉස්සරහට ගිහිල්ලා බෙල්ට් එකේ හිටින්නේ. එතකොට නේසජ්ජිකාගේ කැඩෙන්නේ. නින්ද යන. නින්ද සැප නින්දක් නෙවෙයිනේ. ටික වෙලාවක් ගිහිල්ලා ආයෙ අවදි වෙනාට පස්සේ අදිෂ්ඨාන ශීපත් කරන දිගට දිගට කරනවා. ඔය ඉන්දියාවේ මේ පුරුමේ හිටපු ඔය චම්බුරුසේ ආඩෝ කියන ස්වාමීන් වහන්සේගේ ස්ථානෙට යනවනම් ඉවිසගෙන යන්න ඕන නිදාගන්න නැහැ කියලා. ඒකේ කිසිම තැනක ඇඳවල නැහැ. ඒ ශාන්තම ඉස්ලාම් මහසි සාහිත්‍ය ඉස්ලා මේ බුරුමේ මේ බුරුම ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඇමරිකාවේ ගියේ චම්බුරු ෂෑඩෝ කියලා කියන්නේ. ඒක ඒ බුරුම ආරේ හැටියට රහතන් වහන්සේ නමක් විදිහට පිළිගන්නවා. ඊට පස්සේ මහසි සාහිත්‍යෝගේ සමකාලීන ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් හිටපු ඔය වේබු ෂෑඩෝ ඒ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා නිදාගන්න එක තිරිසමලක්. එච්චර වැඩි ඒක ටිකක්. ඒ වුණාට කියලා තියෙනවා ඕනාට වැඩි අංග වෙහෙසුවොත් තමයි නිදා ගන්න ඕනේ. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේට අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට ලොකු අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා වේපු සෑදෝගේ මේ ගුණේ බලන්න. ඒ නිසා 11 විතර වෙනකන් දැක්කලු මේ එක එක පිටිසයිල ධර්ම සාකච්ඡාවේ මේ ඉඳගෙන භාවනා කරනවා. ලොකු ස්වාමීන් වහන්සේට ඒ වෙලාව ඉන්න බැරුව නිින්ද ගිහිල්ලා තියෙනවා. ස්පයි කරට <laughs> ගිහින් නිින්ද ගිහිල්ලා. ඒක කරන්න දෙයක් නැහැ තාම. ලොකු සංසි සූදානම් වෙලා නෙමෙයි. ඊට පස්සේ ආය පාන්දර දෙකට යනකොට පරියන්කයක් ගහලා භාවනාව. දෙකේ ඉඳලා 6 වෙනකන් ෆලෝ කරා. පොඩ්ඩ අරුණ නගිනකොටම ඒ තානාපති කාර්යාලයෙන් ඇවිල්ලා දානෙකට සූදානම් කරලා ඔක්කොම කටයුතු කරගෙන ගියාලු. අර ස්වාමීන් වහන්සේට නිින්ද ගිය ටිකේ අල්ලගන්න බැරිුණයි කිව්වා. මේ නිදාගත්තද නැද්ද කියලා. නමුත් ඉරියව් දෙක තියා බලනකොට ඒ ටිකත් ඇහැරලා හිටිය වෙන්න ඉඩ තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ අභියෝග කරනවා ගොඩක් නිදා ගන්න ඕන වෙන්නේ ගොඩක් කය වෙහෙස කරගත්ත කෙනාට. ඊට පස්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වචනයක් පාවිච්චි කරා. උන්ට සතියේ නැවතිල්ල වැඩ කරනවා නම් එතන එතන විශ්‍රාම ඒ වැඩෙන් මෙහෙසක් එන්නේ ඒක උනාට පස්සේ ඊගා වැඩේට යනකොට අර වැඩේ ඉවරයි. හරි හරි වැරදි හරි ඒක ඉවරයි. ඊගා වැඩේ කරන්නේ මේ නැවතිල්ල කරන්නේ. නිස්සද්දව කරන්නේ. සතිය අධිෂ්ඨාන කරලා කරන්නේ. එතකොට ওই දිගට යන හැබැයි තද බල වෙහෙසකුත් නැහැ. වෙනම විශ්‍රාම ගැනීමකුත් ඒ නිසා හැම චිත්තක්ෂණයකම විස්්‍රාම ගන්නවා. ඒ විස්්‍රාමය මුදුන්පත් වෙන තැන තමයි අපේ හිත ඉඳුරංගෙන් අයින් වෙලා අරමුණු වලින් අයින් කළා විවේක වෙන තැන තියෙනවා. ඒකට විස්්‍රාමය කියලා. ඒකට නිරාමිෂ සුඛය කියලා කියනවා. හුදේකලාව කියලා. ඉතින් මේ විස්්‍රාමයේට මේ හුදේකලාවට පෘතජ්ජනේ බයයි. පෘතජ්ජනට පේන්නේ ඒක තනි වුණා, කොටු වුණා, පාළු වුණා, නීරස වුණා, සිද්ධි බහුල නැති වුණා කියලා ඒ වෙලාවේ තමයි අපි ওই විවිධාකාර මේ විනෝදාංශ දාගෙන පත්‍ර බල බල රේඩියෝ බල බල අර ලස්සනම කාලේ අභාෂණය කරනවා මොනවා හරි පිටපුණු හරි. අර වෙලාවේ විවේක වෙන්න දෙන්නේ විවේක වීම පේන්නේ පරාජයක් විදියට. ඒක පේනෙන්නේම අපිට මේ කවුරුත් මාව ගණන් ගන්නෑ. මට මට මං නිකමේ කිසි කෙනෙකුගේ අවධානය මට නෑ කියලා ඒ විස්රාමයට වෛර කරනවා. ඉතින් ඒ තාක්කල් අර gedite අපිව දකින්නේ නැ නිවන අඬාගෙන ආපහු යනවා. මේ ජීවන ලැබෙන්න බලි තොවිල් ඔක්කොමත් කරනවා. ගියේත් අතාරනවා සිලුත් රකින්නවා. ඔක්කොමත් කරනවා. තමන් ළඟට එනකොට කියනවා අම්බෝ ඕක නම් එපා. මට මේ මේ ජන සංගණිකාව ඕන. මට මොනවා හරි ක්‍රියාවලියක් වැඩක් ඕනේ. ඉතින් ඊට පස්සේ අර නිවන හැමදාම අඬ අඬ ආපහු යනවලු. මට එන්නේ කිව්වා මං ආවා. මේ යහෙන්න දෙන්නේ. මාව මාව ගණන් ගත්තේ නැහැ. ඉන් දුව දෙන්නම් කියපේ ඉන්න දුවවත් දුන්නා. දෑවැද්දත් ඉල්ලුවන්න ඒකත් දුන්නා. දුවයි දෑවැදි සේරම දුන්නා. බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද වරෙන් ගියේ ගෙදර යන්න කියලා අර නරිබෑන නාටකෙමේ තියෙන කතිය නිවනත් හැමදාම ඕක තමයි කියන්නේ. මේ අඬාගෙන ඉල්ලනවා. ගෙදරට එනකොට ඒක ඒකට බයයි. ඒක කියනවා fear of freedom කියලා. ඉතින් මේ බය නිසා අපි හිතනවා නිවන කහපාට එකක් වෙන්න ඇති. නිවන ලොකු ඉනිමඟකින් නැගලා යන එකක් වෙන්න ඇති. පුරයක් වෙන්න ඇති. ඉතින් ඒක එනකම් බලන්න. මේ එනකොට විවේකී විශ්‍රාමයේ ඇඟට එනකොට වෙන්නේ හරි පාළි වුණා, තනි වුණා, කම්මැලි වුණා, නීරස වුණා, අයියෝ බෑ කියලා සලුවක සදාල් නැගිටලා යනවා. ඉතින් මේක ලොකු ආශ්චර්යයක් මිනිස්සය තුළ භාවනා කරන්න තුළ තියෙන විශාල ආශ්චර්යයක් තමයි නිවන Taman ළඟට එනකොට කොච්චරක් ඒකට උණු වතුරක් කරනවද කියලා. කොච්චරක් ඒකේ මූණට කෙල ගහනවද කියලා. කොච්චරක් ඒකට නිග්‍රහ කරනවද කියලා කියනවනම් නිවන ආත්මීය ධර්මයක් වුණා නම් අපිට ගහයි. නිවන අනාත්මීය ධර්මයක් නිසා අපි කොච්චරක් නිවනට කෙනේකම් කළත් නිවන කවදාකවත් අපිට අවස්ථාවක් නොදී අරින්නේ. කවදා හරි අපි ලෑස්තිච්ච දවසේ අපි ආශිර්වාද කරනවා, අපි ආශිංසනය කරනවා, අපි අභිෂේකයට පත් කරනවා. නමුත් අපේ දැනුම තියෙන තාක් නිවන ප්‍රතික්ෂේප කිරීම තමයි කරන්නේ. ওই විස්රාමයට අපි බයයි. බටහිර ලෝකේ විස්රාම ගන්නවා කියලා කියන්නේ කෙලින්ම පිස්සන් කොටුව තමයි. අවුරුදු 60 ෆෝබියා එක. ඊට පස්සේ වැඩක් නැහැ නේද? ඒතර මනුෂ්‍යයෙක් වැඩක් නැහැ. ඒ නිකන් අවලංගු කාශයක් වගේ ඉන්න එකයි තියෙන්නේ. මේ මහලු නිවාසයේ තමයි. ඒ නිසා 60 වෙනකොට බුදුම වෙනමම සයිකොලොජිකල් ඩ්‍රොප් එකක් තියෙනවා. ඒත් එක්කම කන් ඇහිම අඩු වෙනවා. ඇස්පෙනීම දුර්වල වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා. ඉතින් ඒකකොට දැන් යම් මාරයත් එක්ක ගනුදෙනුව පටන් ගන්නවා. දැන් එතකොට දන්නවා දැන් ඔන්න මම යන පාර. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක නැති කරන්න බුදුමාකාර බයකින් ගත කරනවා. ඒ විශ්‍රාමයේ කියලා කියන වචනේම භාෂාවේදී බැලුවොත් ඉතාම සුන්දර වචනයක්. විශ්‍රාම ගන්නවයි කියලා කියන්නේ රසායන අස් කරනවා කියන. නම් සර්වඥාජික මුළු නිෂ්පාදනයේම අවසාන ඵලය තමයි මේ විශ්‍රාම. අවසාන ඵලය තමයි ඊ කියන උද්දකලාපව. ඒ විවේකයේ නමුත් ඒක අපිට පේන්නේ හරි නීරස දෙයක් විදිහට නිකන් ලුණු කැඳවා. කොළ කැඳවත් වගේ නෙවෙයි. නිකම්ම නිකන් ලුණු කැඳන් පරිපතෝලොක්ක් වගේ. අපිට ඕන කරලා දෙනකොට මොනවද රසමසෝල් ටිකක් දාලා උම්මලක ටිකක් දාලා මේක කොහොම කොහම හරි කන්න පුළුවන් තත්ත්වයක හදාගන්න එකයි ඉතින් සංසාරයක තමයි කකන්නේ. කකා ඉන්න තාක් සංසාරේ තමයි. දැන් මගේවත් විනාඩි 5ක් දීලා තියෙනවා. ඒ නිසා මම මෙතනින් අපේ උදේවරුේ සතිವಾರ සමාප්ත කරන අපි 12 මාට නැවත රැස් වෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා සියලු දෙනාටම තෙරුවන් සරණයි